වේදනා නිරෝධ ප්‍රතිපදාගා <clears throat> වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාති තී <clears throat> ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිබ්බේධික සූත්‍රය ਸਰවචනාච විසින් දේශනා කරන්නට දීච්ච නිබ්බේධික සූත්‍රය අංගුත්තර නිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක් ඒ සූත්‍රයේ ප්‍රධාන මාතෘකාව වශයෙන් තියෙන කාමය, වේදනාව, සංඥාව, ආශ්‍රව, කම්ම, දුක්ඛ කියන මේ කාරණා හයෙන් එක එක කාරණාවක් හරහා නිර්වේදේ ලබන හැටි, අවබෝධේ ලබන හැටි සරුවචන් වහන්සේ එක එක ක්‍රමයක හය ආකාරයකට ක්‍රම හයක් මේ සූත්‍රය සංග්‍රහ වෙනවා. මේ මුලපටන්ම වෙන් කළ දැනගත්ත පරිදි අපි මේ භාවනා වැඩමුළුවට මේ වේදනාව කියන මාතෘකාව ඉදිරියෙන් තියාගත්තේ. මේ වේදනාවේදී වේදනාව කියන්නේ මොකද්ද? වේදනාවේ නිදාන සම්භවය කොහොමද? වේදනාවේ ආදීනව කොහොමද? වේදනාවේ নানা භාවයේ විවිධත්වය කොහොමද? වේදනාවේ Nirodhe කොහොමද? වේදනාවේ Nirodha ගාමිනී ප්‍රතිපදාව කොහොමද කියලා ඒ සෑම හයක් වූ මාතෘකාවල මේ එක එකක් වශයෙන් සර්වඥාන්සේ විස්තර කරනවා. අපි පසුගිය දවස් 4 වේදනා චෛතසිකයක් වශයෙන් අනිකුත් චෛතසිකයන්ගෙන් වෙන් කරගන්න හැටි වේදනාව වේදනානුපස්සනාවක් වශයෙන් අනිකුත් අනුපස්සනාවේ වෙන් කරගන්න හැටි අපේ ශක්ති ප්‍රමාණයට තීරුම් ගත්තා ඊට පස්සේ මේ වේදනාව හටගන්නේ යම් තැනක ස්පර්ශයක් හටගත්තොත් එහෙම නැතුව ලෝකයේ කොච්චර කාම වස්තු තිබුණත් ඒ ස්පර්ශයේ සිද්ධ වෙන්නේ තම තමන්ගේ සංකල්ප ආකල්පවල හැටියටයි ඒ නිසා ඒ ඒ සංකල්ප ආකල්පවල හැටියට දී ඇති වස්තුන් කෙරෙහි විවිධාකාර ස්පර්ශය ලබනවා ඒ ස්පර්ශයන් අනුව වේදනාව ඇති වෙනවා ඒ නිසා වේදනාවක් ඇතිවීමට ආසන්න කාරණාව පදට්ඨානි ස්පර්ශය ඊට පස්සේ මේ වේදනා ඇති වුණාට පස්සේ ඒකෙන් ඇති කරලා දෙන විපාකය ප්‍රතිඵලය තමයි ඒ ඒ වේදනාවල හැටියට භවයක් ඇති කරලා දෙනවා. පුඤ්ඤ භාගියෝ අපුඤ්ඤ භාගිය භවයන් නැති කරලා දෙනවා. ඊට පස්සේ මේ විදිහට පුඤ්ඤ භාගිය අපුඤ්ඤ භාගිය නැත හොඳ නරක වශයෙන් භවයන් නැති කිරීමට වේදනාවන් ආමිෂ වශයෙන්, निराමිෂ වශයෙන් වෙනවා. එක එක වේදනාවක් සැප දුක් අදුක්කම සුඛ වශයෙන් වෙනස් වෙනවා මේ විදිහට වේදනාවේ නානත්වයක් තියෙනවා වේමත්ත භාවයක් තියෙනවා ඊට පස්සේ වේදනාවගේ නිරෝධයක් කොහොමද වෙන්නේ මොකද්ද වේදනාවේ නිරෝධය කියන ප්‍රශ්නේ ਸਰවඥාන්සේ ඉදිරිපත් කරගෙන උත්තරේ වශයෙන් දෙන්නේ යම් තැනක ස්පර්ශය නිරෝධ වෙනවා නම් වේදනා නිරෝධ වෙනවා එතකොට භවය නිරෝධ වෙනවා එතකොට සංසාරේ නතර වෙනවා ඒකට මේ විදිහට මේ වේදනාවන් ඇති කිරීමට හේතු වෙන ස්පර්ශයන් ගෙවා දාන ක්‍රමය මොකද්ද? එහෙම නැත්නම් වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකද්ද කියලා අහලා ඒ සඳහා සරුවචන්සී ඉදිරිපත් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉතින් ඒ නිසා අපි මේ වේදනා චෛතසිකය අල්ලගෙන ඒ සඳහා වෙන සතර සතිපට්ඨානේ සතර 이르දිපාද සතර සම්‍යප්පදන් වීරිය පංචේන්ද්‍රිය පංච බල සත්බොච්චංග සහ ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන් මේක විකාශය වෙලා යන ආකාරය ඉතිරි පැතිරි යන ආකාරය වැල ඇදෙන ආකාරය අද දේශනාවේදී අපි සියල්ල සම්පින්දනය කරගන්නයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක සඳහා අපි ඊයේ නතර කළේ යම් කිසි කෙනෙක් මේ වේදනාව දැක ගන්නා සුළුව සතිපට්ඨානය කරනවනම් සතිපට්ඨාන භාවනා කරනවා නම් සතිය පිහිටවනවා නම් ඒක නා පුලින්ම කෙලින්ම වේදනාවට බහිනවා වෙනුවට කායන පස්සනාවෙන් තමයි පටන් ගන්නේ. ආනාපාන සතිය බිම්බීම හැකිලිම වශයෙන් එහෙම ඉඳගෙන ඉන්න ඉරියව්ව වශයෙන් එහෙම සක්මන් කරනකොට සක්මන වශයෙන් අපි බොහොම අල්ලන්න පුළුවන් ඕලාරික ගොරෝසු රූප කර්මස්ථානකින් පටන් ගන්නවා. ඒ පටන් ගැනීම හරහා අපි සතියේ සතියේට හොඳ ඉද ප්‍රස්තාවක් ලබලා දෙනවා. ඒකට හොඳට තන වඩාලා එන්න. තනි වැඩි ජීවත් වෙන්න. ඒ ඇතිවෙච්ච සතියේ ගැම්ම අනුව, ජවය අනුව ඒ ඒ තන සමාධි වැඩෙනවා. මේ සති සමාධි දෙක ඇති වුණාට පස්සේ තමන්ට වැටහෙන අවස්ථානුකූල වැටෙන සැප දුක් වේදනා අනිවාර්යයෙන්ම අර සතියට ගොදුරු වෙනවා සතියේ ආලෝකයට යට වෙනවා එතකොට දුක් වේදනා ආවට අත නෑර භාවනාතිකට ගෙනියන්න නම් සම්‍යක්පදන් වීරිය අවශ්‍යයි කෙලස් තවන වීරිය අවශ්‍යයි ඉතින් ඒක නිසා සතර සතිපට්ඨානිය හඳුනා දුන්න කෙනාට හිත වට ගන්න නැතුව හිත හකුලෙට දෙන්න නැතුව හැංගී ගන්න දෙන්න නැතුව නැත්නම් ආනාපානීය මාගෑරයට දෙන්න නැතුව ආනපනත් එක්කම හිත දිගට හිත එල්ල වෙන්න නම් වීර්යය තියෙන්න ඕන. සතරාකාර වීර්යය තියෙන්න ඕන. ඒවා සතර සම්පදන් වීර්ය කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ඒ අවශ්‍ය කරන දේ ලබා ගන්න හතර දිනක් ගත්තොත් හතරාකාර වෙන්න පුළුවන්. බුදු ඇහැට පේනවා ශ්‍රද්ධාව වැඩි ඇත්තෝ විරිය ඉද්ධිපාදේ ඉස්සර කරගෙන ශ්‍රද්ධාවෙන්ම සියල්ල උපයාස ප්‍රයාගෙන අනිකුත් දේවල් නැති වුණත් අත නෑර කරගෙන යනවා. තව සමහරෙක් වීරියෙන් වීරිය ඉතිපාදී ඉදිරිපත් කරගෙන කොහොම කරත් වැටුණට මම නැගිටිනවා කියලා අප්‍රතිහතව අතනාරින නොපසුබස්නා වීතිකින් කටයුතු කිරීමෙනුත් මේ ක්‍රියා සම්පාදනය කරනවා. තව සමහරෙක් චිත්ත ඉදිරිපාදේ වඩලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි වශයෙන් ධ්‍යාන ලැබලා ඒ ඇති කරන චිත්ත අධිෂ්ඨානය හරහා චිත්ත භාවනාව හරහා සමාධිය හරහා මේ වේදනා නිරෝධය දකින්න. තව සමහරක් ඉන්නවා විමර්ශනා නුවණ විපස්සනා නුවණ හරහා අධි ප්‍රඥාව හරහා මේ වැඩේ සම්පාදනය කරනවා. ඒ නිසා එතනදී අපි එක වහලයක් අත එක පිරිස වශයෙන් භාවනා කරාට එක එකන එක එකන ගමන් කරන පෙත වෙනස් තම තමන්ගේ උපනිශ්චේ සම්පත් වල හැටියට තම තමන් කරගෙන ආපු පෙරකල පින්පවුල හැටියට. ඉතින් ඒ වුණා ඒක ඒකින් කියන්නේ එකකින් බැරි වුණාට අතහැලා දාන දෙයක් නෑ. වෙනස් ක්‍රමයකට අපිට උත්සාහ කරන්න පුළුවන්. ඉතින් මේ සඳහා තමන් සද්ධා චරිතයක්ද, වීර්ය චරිතයක්ද, සමාධි චරිතයක්ද, ප්‍රඥා චරිතයක්ද කියලා මොනම කෙනෙකුටවත් පිටේ ඉඳලා කියන්න බෑ. ඒක තේරෙන්නේ ආනාපානට හිත දානකොට ඒ ආනාපානයේ දිහාවට හිත දක්වන ප්‍රතිචාරය හරහා තමයි. කොහොමද වැඩ කරන්න කියන හැටියට තමයි. ඒ නිසා කමඨාන සුද්ධ කරගෙන යනකොට බොහෝ කල් යනකොට ඇසුරු කරනකොට නම් කෙනෙකුට කියන්න පුළුවන් මේ පුද්ගලයා කොච්චර කෙරුවක්වත් අතනාරින ශද්ධාවක් සහිත පුද්ගලයෙක්. මේ පුද්ගලයා කොච්චරක්වත් අතනාරින වීරියක් සහිත පුද්ගලයෙක්. මේක න හොඳට සමාධිය හරහා සුවසේ භාවනා කරන කෙනෙක්. මේක න විමර්ශා බුද්ධි විමර්ශන බුද්ධිය හරහා යන කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ වගේත් ඇත්තටම එක පුද්ගලයා තුලත් මේ දෙක තුනක් තුනේ තියෙන්න පුළුවන්. චරිතය තුළ වෙනස් වෙන්නත් පුළුවන්. එතකොට මේ පුද්ගලයාට බොහෝ කල් ආනාපාන සති භාවනා කිරීම නිසා බොහෝ කල් සක්මන් කරපු නිසා නැත්නම් බොහෝ කල් පිම්බීම හැකිලිම කරපු නිසා Tamanටත් වැටහෙනවා මේක මේ මේ විදිහට තන වඩාගෙන යන්න ඕනේ කියලා. ආන්නේ මේ යනකොට තමයි අර නීවරණ ධර්ම වෙනුවට නිතර වද දෙමින් හිරිහර කරපු නීවරණ ධර්ම වෙනුවට ඒ යෝගාවචරය ශද්ධාවද, වීර්යද, සතියද, සමාධියද, ප්‍රඥාවද ආදී ඒ ආධ්‍යාත්මික ගමට අවශ්‍ය කරන්නා වූ අඩුම කැඩුම ටික ගමන් මල්ල සකස් කරගන්න. ඒ සකස් කරනකොටත් ඒ සද්ධා, වීරිය, සතිය, සමාධි, ප්‍රඥාව සමබරව හිටින්නේ අර ඡන්ද irdipaදේ තියෙන කරණ සද්ධා වැඩි වෙනවා. විමංශා irdipaදේ තියෙන කරණ ප්‍රඥාව වැඩි වෙනවා. වීරිය irdipaදේ තියෙන කරණ වීරිය වැඩි වෙනවා. චිත්ත irdipaදේ තියෙන කරණ සමාධි වැඩි වෙනවා. මේ හතර දෙනා එක එක්කෙනෙක් මුදුන වෙන්න හදනවා. ඉතින් එහෙම වුණාට ගමන යන්න බෑ. එතකොට සතිය මැද ඉඳගෙන ඒ දෙක සද්ධා වැඩි කෙනාගේ තව තවත් ප්‍රඥා වැඩි කරලා දීලා මේ දෙක සමබර කරලා දෙන්න ඕනේ. වගේම සමාධිය වැඩි කෙනාට වීර්ය අල්ලලා දීලා නින්දට වැටෙන වගේ ලෙඩ සමාධි වෙන්නේ නැති වෙන්න සකස් කරලා දෙන්න ඕනේ. ඉතින් අන්නේ වෙලාවෙදී මේ ඉන්ද්‍රිය ධර්ම සමබර කිරීම ඉන්දිය ධර්ම තියෙන එක එකක් ඒවා සමබර කිරීම තව එකක්. ඒක හරියට පොළොස් සම්බුලක පදම ගන්නවා වගේ ඒකට අවශ්‍ය කරන ප්‍රමාණය කොච්චරද කියන එක දී ඒක උයන ඒ පොළොස් සම්බුල උයන අම්මා තමයි දන්නේ. ඒ හොදි ටික්කට නව ටික්ක්ක් කියලා කියනවා. ඒ හොද්දට අවශ්‍ය කරන කහ මෙච්චරයි ලුණු මෙච්චරයි කරබින්ච මෙච්චරයි රතුළුණු මෙච්චරයි ඒ අබදුරු මිරිස් මෙච්චරයි කියන එක මොනම උතකවත් කියන්න බෑ. ඒකේ ඒ වෙලාවේ හැටියට තමයි කරගන්න තියෙන්නේ. අනිවාර්යයෙන් පදම යෙදෙන එක ඒකට සිංහලයේ උයනකොට කම්පේ යෙදෙනවයි කියලා කියන්නේ. අනිත් වගේ තමයි මේ තත්ත ජාතානන් ධම්මානං අනතිවත්තන තේන සම්පහන්සනා කියලා භාවනා කරනකොට පහළ වෙන්නා වූ මේ ශ්‍රද්ධාව සමාධිය ශ්‍රද්ධාව ප්‍රඥා දෙක එකිනෙකා පරයා යන්න දෙන්න නරකයි. අතිවත්තනේ කරන්න දෙන්න නරකයි. සම්බර කරන්න සමාධියයි වීරියයි සමබර කරනවා. සමාධිය වැඩුණොත් නින්දට බරයි, වීරිය වැඩුණොත් සිතයි විසලා යනවා. ඉතින් මේව සමබර කිරීමට කවුරුවත් උදව් කරන්නේ නැහැ. Taman මේක අල්ලගන්න ඕනේ. අල්ලගෙන නැවත නැවත කරමින් ඒ තත් ජාතානන් ධම්මානං අනතිවත්ත නට්ටේන සම්පාංශනා. ඒ වගේම තදුපක විරිය වාහනට්ටේන කියලා ඒවා පදම් වෙනකන් දිගට වීර්ය කරනවා. පදම් වෙච්ච ගමන් වීර්ය අයින් කරලා යන්න ආරින්න. ඉතින් මේක හරීම සූක්ෂමයි. කොච්චරක් දුරට තල්ලු කරන්නද කොච්චරක් දුරයි කොතනදී අතාරින්න ඕනද කියන එක කලින් කියන්න බෑ. ඒ නිසා අසමබරතාක් මේකට අත ගන්න ඕන තාක් අත ගාලා සකස් කරලා තියන්න ඕනේ. ඒ ඒකටම වැටෙන්නේ නැතුව යන්න පුළුවන් කියලා. ඉස්සර තිබුණු ක්‍රමයේ හැටියට ඒක සඳහන් කරන්නේ දැන් ඔය බයිසිකල් රෝදයක බකල් අදිනකොට එහෙම නැත්නම් කරත්ත රෝදයක බකල් අරිනකොට ඉස්සර කරන්නේ මේ වගේ තනි පොලවක රෝදේ තල්ලු කරලා බලනවා. ගිහිල්ලා දඟර වැටලා වැටෙනවාද නැත්නම් රෝදේ ගිහිල්ලා හරියට බකල් ඇරියා නම් හිටගෙන ඉන්න ඕනේ. ඉතින් එහෙම වැටෙනවනම් ඒ වැටෙන තැන ගරාදිය බලලා ඒ ගරාදිය ගාලා හදලා බයිසිකල් එක ඒ ස්පොක් එක තද කරලා බැලන්ස් ඒ බකල් අරනවා වාගේ මේ ඉන්ද්‍රිය ධර්ම ටික බකල් අරලා හදනවයි කියන එක ඉතින් ඒක මේ එතන එතනම බොහොම ආදරෙන් දරුවෙක් මේ නාවන කෙනෙක් වගේ කිරි දරුවෙක් නාවන කෙනෙක් වගේ කරන්න. ඉතින් එතකොට යම් තැනකට යනකන් රෝදෙට බකල් නැතුව යන්න පුළුවන් තාක්කල් ඒක හද හදා දීලා බකල් නැතුව යන්න ගිය ගමන් තමයි ඒකට යන්න ඇරලා නතර වෙනවා. නැත්තම් වීරිය අග්ගහිත වීරියක් වඩපත් උනට පස්සේ දැන් යාට යන්න පුළුවන් කරන නතර කරනවා. නමුත් හෙට පටන් ගන්නකොට ආයෙ සරයක් ඒක සකස් කරලා දෙන්න ඕන. ආයෙ හෙට තනියම හිට ගන්න පුළුවන් වෙනකොට යන්න ආරින්න. ආන්නේ වගේ එතන එතන එතන සකස් කළ යුතු අනුග්‍රහ කළ යුතු තන වඩා ගත යුතු විදිය වාහනතය. ඒ වගේම ඉන්ද්‍රියාණං ඒක රසට්ඨේන සම්පහන්සනා කියලා ශද්ධාවත වීර්යය සත්‍ය සමාධිය ප්‍රඥාවයි නිවනටම යොමු වෙලාද එහෙම නැත්නම් මේ ශ්‍රද්ධාව වැඩිකම නිසා මට මේ දිබ්බ චක්කෝ දිබ්බ සෝත ආදී පොළවේ යන්න වගේ වතුරෙත් ඇවිදින්න පුළුවන් ශක්තිය මට ලැබේවා කියලා හිත යට নানা ආකාර ලාමක ආශාවල් තියනවාද කියලා ඒ එනිසෝ නිවනට ප්‍රාර්ථනා කරන්න. එහෙම නැත්නම් මේ අනුන්ට උගන්වන්න තියෙන ආශාව එහෙම නැත්නම් මමත් මේක කරලා තියෙනවායි කියලා නම්බුවට ගන්න තියෙන ආසලයක පහත් ආශාවල් අනන්තවත් මේ මගේ දිනනවා. ඒ හැම මගක ඒන සෑම පහත් ආශාවක් නිසාම යෝගාචරය එකතන කරකවෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ <clears throat> ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා අරමුණටම සතියටම නිවනටම හැම වෙලාවෙම යොමු වෙලා තියෙනවා කියලා බලන එක ඊ අපි සාකච්ඡා කරපු විදිහට සමාහට අර ප්‍රීතිය බහුල වෙච්ච වෙලාවේදී ඕන භාවනා පැත්තක තියලා අනුන්ට උගන්වන්න හිතෙනවා. ඔන්න <clears throat> ප්‍රීතිය මේ සුඛේ බහුල වෙච්ච වෙලාවේදී මේක ලෙඩ සනීප කරන්න පාවිච්චි කරන්න බැරිද? මින් වනතරම ලෙඩ නොවෙන්න මේක පාවිච්චි කරනවා කියලා අර ලාමක නිවනේ මේ පිට ආශාවල් පිනුවින් මේක හෙට්ටු කරන්න පටන් ගන්නවා මනස හිතේ තියෙන මේ කෙලස් බරිත ගතියට. අන්න එහෙම වෙන්න දෙන්නේ නැතුව මේ ඔක්කොම ධර්ම ගොනු කරලා පිටු කරලා එකම ධර්මයකට සතියට ආනාපානෙට එහෙම නැත්නම් පරමාර්ථ වශයෙන් කරන නිවනට යොමු වෙලාද තියෙන්නේ කියන එක ඕනම වෙලාවක ඒක ලාමක වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා නිතරම ඒ නෛර්යානික සත්‍ය ධර්මයත් එක්ක මම වැඩ කරන්නේ. මේ වාගේ ධර්ම කොටාශයක් මේ කාමුක ආශාව සඳහා භව සම්පatti සඳහා පාවිච්චි වුණොත් ඒක ධර්මයට කරන අගෞරවයක් වෙනවා. අපි මේ මෙතෙක් කරලා තියෙන අබිනිෂ්ක්‍මණයට කරපු අව탁ෂේරුවක් වෙන නිසා නිතරම මේ ඔක්කොම ඒක රස කරනවා කියන එක යෝගාවචරයට සාර්ථක යෝගාවචරයට යම් ප්‍රමාණයක් ආනපනිකීක කරපු කීකරු කරගත්තු යෝගාවචරයට යම් ප්‍රමාණයක් සතිය හදාගත්ත යෝගාවචරයට හම්බෙන ලොකු අභියෝගයක්. එන්නෙන්ද සූක්ෂම උපකරණ හම්බ වෙනකොට ඒ සූක්ෂම උපකරණ ඉතාමත්ම සමබරව සුසර කරගෙන පාවිච්චි කරොත් දීර්ඝකාල වැඩ කරන්න පුළුවන්. එහෙම නැතුව උපකරණේ කැඩලා යනවා. ඒ නිසා ඉස්සරහට යන්න යන්න මේ වගේ වගකීම් භාරය වැඩි වෙනවා. ඉතින් ඒ වගේ මේ විදිහේ තත්ත ජාතානන් ධම්මාන අනතිවත්තනට්ඨේන සම්පහන්සනා තදුපක විරිය වාහනට්ඨේන සම්පහන්සන ඉන්ද්‍රියාණං ඒක රසට්ඨේන සම්පහන්සන ආශේවන ආශේවනට්ඨේන සම්පහන්සනා කියලා මේව හද හදා ලක්ෂ වාරයක් හදන්න. ලක්ෂ වාරයක් මේ විදිහට ආනාපාන ඉතාම සියුම් වෙනකන් නැත්නම් ආනාපාන ස්පර්ශය ගෙවිලා වේදනාව ගෙවෙනකම්ම එක සැරයක් කරුවට හරියන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න අහනකොට මේ පොඩි දෙයක් වෙච්ච ගමන් මේ මොකද කියලා අහනවා. සාධාරණයි. ඇත්තටම භාවනාව හොඳ වෙලාවක් තමයි. නමුත් හොඳට මතක තියාගන්න ඒවා දහස්වර වෙන්න දෙන්න. දහස්වර දෙමින් වෙමින් වෙමින් මේකේ එක රසකම, මේකේ සමබර භාවය, මේ කොච්චරක් යනකම් මේකට ඇඟිලි ගහලා තනවා වඩලා දෙන්න ඕනද කොතනින් පස්සේ ඒක යාට වෙන්න දෙන්න ඕනද කියන එක දහස්වර කරන්න ඕනේ. අන්න එහෙම කරනකොට තමයි මේ ශ්‍රද්ධාව හෝ වීර්ය හෝ සතිය හෝ සමාධි හෝ ප්‍රඥාව මේ වැඩේ අතට ගන්න මට්ටමට භාවනාව Tamange අතට ගන්න මට්ටමට කරදඬු ඉස්සිලා එන්නේ ඉන්ද්‍රිය ධර්මයේ බවටපත් වෙලා බවට එන්නේ මේ විදිහට ගොඩාක් මේකත් එක්ක වැඩ කරලා කරලා කරලා හුරු කරගෙන අතපය කඩාගෙන අත්දැකීම් ලබාගෙන තමයි එන්නේ. අන්න ඒ වෙලාවට මේ සද්ධාරි ධර්ම ඉන්ද්‍රිය මට්ටමටපත් වෙනවා. ඒක කියනවනම් අර කුසල ඡන්දේ කියන වගේ සද්ධාව තිබුණ එක දැන් මේ යෝගාවචරයට ඇති වෙන අදිමොක්ඛය වගේ බරපතල කුසල ඡන්දේ හොඳ තෙදවත් ගති නිසා මරුණත් ඔළුව දාන්නේ නිවන දිහාට තමයි. මොන හානියක් සිද්ධ වුණත් ජීවිතේ ඒක අනිත්‍ය විශ්ින් කල්පනා කරලා තමයි භාවනාව කඩාගන්නේ. මොන සැපක් සම්පත්තියක් හම්බුණත් ඒ කිසියම් දෙයකට ලොල් භාවයක් දක්වන්නේ. ඒක හොඳයි. හැබැයි ඒක වාසියට හරව ගන්න. අන්නේ විදිහට මේ පහළ වෙන සැප සම්පත් හෝ දුක් කරදර හෝ මොනවා හෝ මේ ශද්ධාව කඩා නොගෙන පාවිච්චි කිරීමට වීර්ය කඩා නොගෙන පාවිච්චි කිරීමට සතිය කඩා නොගෙන පාවිච්චි කිරීමට සමාධි ප්‍රඥා කඩා නොගෙන පාවිච්චි කිරීමට යනකොට හිත ඇතුලේ තිබිච්ච ලාමක පහත් තුච්ච නොකෑමනා අදහස් කොජේන්ද දාන්න පටන් ගන්නවා සංසාරේ පුරාවට අපි එක එක ප්‍රාර්ථනා කරලා තියෙනවානේ අරක ලැබේවා මේක ලැබේවා කියලා එහෙම නැත්නම් අපේ යට වෙච්ච කෑදරකම් තියෙනවා එහෙම හිටෙමිට ඔළුව දාන්න. ඒක ඔළුව දාන්නේ බොහොම මේ කල්යාණ මිත්‍රෙක් වාගේ, ගොඩ පෙරක දෝරුවෙක් වාගේ අර ධර්මතාවය හරහම ඒත් එක්කම එනවා. ඇවිල්ලා කරන්නේ මොකද්ද? එක තැන කරකවන. ඉතින් යෝගාවචරය ඊයේ අපි මතක් කරා වගේ ඒ ඥාති විතර්ක එනවා. ජනපද ගැන කල්පනා කරන ජනපද විතර්ක එනවා. අමර විතක්ක එනවා. ලාභ සත්කාර පරිසංයුක්ත විතක්ක, පරානුද්යතා පරිසංයුක්ත විතක්ක, අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක්ක කියලා අපි මතක් කරපු විදිහට මේ নানা ආකාර දේවල් අර පිරිසිදු හිතට මේ හරියට පිං අදහස් වගේ එනවා. මෙතෙන්දි තේරෙනවා මෙතෙන්දි තේරුම් ගන්න ඕනේ ඒ හැම අදහසකින්ම වෙන්නේ මේ ගමන බාධායි. මේ ගමන කරකවන්න පටන් ගන්නවා එක තැන. මේක සාමාන්‍යයෙන් කියනවා ওই කරන්ට් එක යන තඹ කම්බියක සුද්ධ තඹ තියෙනවනම් ඒක විදුලි බලය සන්නායනේ 100ට 100 හොඳට සිද්ධ වෙනවා. ඔකේ නිකමට හරි තුත්තනාගම් කැලලක් වටුනොත් වෙන බරලෝයක් වටුනොත් එතන විදුලි බලය එකතන කරකැවෙන්න පටන් ගන්නවා. එතකොට අර විදුලි ගමන බාධා වෙලා අතන රත් වෙලා වයර් එක උණු වෙලා Tamanට අවශ්‍ය වැඩේ නෙවෙයි සිද්ධ වෙන්නේ වයර් එක ගිනි ගන්න ඉඩ තියෙනවා. කලවමක් තිබුණොත් තනි තඹ තියෙනවනම් තියෙන සන්නාහක ගතිය මොනවාරි කලමක් ඇතට ස්ථානීය ක්‍රියාව කියලා එකක් කියනවා. අන්න ඒ වගේ තමයි අපි මේ ගමන යනකොට ගොඩාක් පින්බර අවස්ථාවල් හැමනේ එව්වා තමන්ගේ සක්කාය දිට්ඨිය වැඩෙන්න, මාන්නේ වැඩෙන්න, ආශාව වැඩෙන වක්‍රව හෝ ක්‍රියා කරන්න පටන් අරගත්තොත් භාවනා ගමන නිකන් බල්ලෙක් වලිග කල්ලන්ට කරකිනවා වගේ එක තැන කරකවන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා යෝගාවචරය එතනදී තමන් දිහා වුණත් බලන්නේ ඔත්තුකාරයෙක් බලනවා වගේ. තමන්ගේ භාවනා දිහා බලන්නේ පිට කෙනෙක් බලනවා වගේ. තීරුම් අර ගන්නවා මේ පිං පැත්තට විතර්ක වශයෙන් පහළ වුණාට එකකට හරි අත තිබ්බොත් දුර ගමනක් ගිහිල්ලා සතිය කැඩිලා සමාධිය නැති වෙලා බණ භාවනා කරන පිරිසක් නැති වෙලා, කල්යාණ මිත්‍රොත් නැති වෙලා කරදර වෙනවා. ඒ නිසා ඒවා ඒවට මේ පයින් රිලවුන්ට ඉනිමම් බඳින වාගේ මේ එන ලාමක අදහස් වලට කරන්නේ නැතුව මේ නිවනම කිලින් කරගෙන යනවා කියන එක ඔය අපි හිතන විදියට දන් දෙනවා වගේ ලේසි වැඩක් නෙමෙයි. මෙතන දන් දෙන්න වෙන්නේ දසදාන වස්තුනේ තමන්ගේ රුචි අරුචිකම් ටික. තමයි මෙතෙක්කල් පොඩි පැතකට සංසාරේ ගినాපු ඊටාම මනාපයි ප්‍රියයි කියපු තමංගේ රුචි අරුචිකන් ටික මීට දන් දෙන්නේ. දන් දෙන්නේ මොකටද? මේ <clears throat> තන වඩාගෙන ඉන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ධර්ම ටික අඛණ්ඩව වර්ධනය වෙන්න දෙන්නවා. වැඩෙන්න නම් ඒ පරණ රුචි අරුචිකන්, පරණ තරහමරා, පරණ පෞරුෂත්වයේ නගා සිටීමට කරපු බොරු පුස් වැඩ හිමීට හිමීට හැරෙනවා. ඒ හැලෙන වෙලාවේදී එතනදී අත දෙන්න ආදර්ශයේම ඉස්සර වෙච්ච කල්යාණ මිත්‍රෙක් නොහිටියොත් ඒ පුද්ගලයාට බොහෝම අමාරුයි මේ පිටිය සකස් කරන පාර හදාන යන්න. නමුත් අපි යන්නේ අවුරුදු 2600ක් පරණ පාරක. ඒකේ අනන්තවත් කල්යාණ මිත්‍රෝ මේ ඉති ඉස්සල්ලා මේ පාර ගිහිලා තියෙනවා. ඊටාම නියතමානීව ඊටාමත් අල්පේච්ඡ ජීවිත ගත කරමින් මේ සියල්ල පාවා දීලා මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ගොඩනගනවා. මෙන්න මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා අනිත්‍ය වගේ සහයෝගය නැතුව ශද්ධාවෙම මන් නැගිටලා මං කොහොම හරි ගෙනියනවා. <clears throat> වීරියම මං කොහොම හරි මේ බාධා මැඩගෙන යනවා. නැත්නම් සතියෙන් මම මේ ටික කරනවා. එහෙම නැත්නම් හොඳට හිත සමාධි කරගෙන කරනවා. නැත්නම් ප්‍රඥාවෙන් කරනවා කියලා. එක එකක් මුළු භාවනාවේ වගකීම් බාර ගන්න පුළුවන් තරමට එනකොට තමයි ඉන්ද්‍රිය ධර්ම වෙන්නේ. ඉතින් ඒ නිසා යෝගාවචරය එතෙන්ට එනකොට කමඨාන සුද්ධ කිරීම පිටින් නොවුනත් Tamanගෙම සිද්ධ වෙනවා. අමාරුයි වැටෙනවා. මෙල්ල නැවත සලකා බලනවා මට මේක උනේ මොකද? ඒකට කාරණාව තේරෙනවා. ඊට පස්සේ ආයේ ඒක පශ්චාත්තාප වෙන්නේ නැහැ. නැවතත් අලුතින්ම <coughs> භාවනා පටන් ගන්න යෝගාචරකගේ පටන් අරගෙන කවදා හරි හරියනකම් කරනවා. අන්න එතෙන් දෙනකොට ඒ ඉන්දිය ධර්ම වලට අපි ඉන්දිය ධර්ම කියලා කියනවා. මෙතෙන්දී ওই වංචනික ධර්ම රාශියක්. මේ නැත්තම් විපස්සනා උපක්ලේශ රාශියක් තේරුම් අරගන්න වෙනවා. මේ විදර්ශනා උපක්ලේශ කියන දේවල් මම ඊයේ නිවැරදිව මතක් කරා ස්වභාවයෙන් කෙලෙස් නෙවෙයි. ඒවා කෙලෙස් වෙනවා ඒවට උඩගිඩි දුන්නොත්, ඉනිමම් බැන්දොත්. ඒවා ඒ වෙලාවට මතුවෙන එකත් පිළිලජ්ජ නැතුව සිද්ධ වෙනවා. යෝගාචරය ඒවා දැනගෙන තමයි නිවන සිහිපත් කරගෙන සතිය සිහිපත් කරගෙන ආනපන සිහිපත් කරගෙන ගියොත් මේවා ඉච්ඡර බරපතල විතර්ක නෙවෙයි. නමුත් වැඩෙන්න දුන්නොත් බරපතල අමාරුක වෙනවා. මේක හරියට ඔය පරණ පරණ කාර් වල වැස්ස වේලාවට යනකොට ඉස්සරහ වයිපර් එකෙන් වීදුරුව පිහලා දෙනවා. නමුත් සෙනග ඉන්න ඇතුලේ ඉන්න කට්ටිය හුස්ම ගන්න නිසා වීදුරුව ඇතුල් පැත්තේ දැල්ල බැඳෙනවා. වරින් වර වරින් වර දැල්ල පිහලා හරියේ නැත්නම් ඉස්සරහ කොච්චර වයිපර් එකෙන් පිහලා ගියත් පාර පේන්නේ නැතු යනවා. ඒ වැස්සයි අධික වේගයක ගියොත් ලෙස්සන ගතිය නිසා අනතුරු වෙන්නේ කියලා. මේ ළඟදී නිකන් කට කතාවට එක්කෙනෙක් කිව්වා බෙන්ස් කම්පැනි හදපු හොඳම වර්ගයේ කාර් එකක් ලංකාවේ තියෙන හොඳටම සල්ලි තියෙන හිතුවක්කාර දරුවෙකුට හම්බ වෙලා. එයා ලංකාවේ තියෙන පාරක කිලෝමීටර් 180 200 අතර වේගයක ගිහිලා තියෙනවා. යනකොට පාලනයේදී බොහොම අමාරුයි වාහනේ ඉස්සරහා ස්ක්‍රීන් එක හොදන්න එන වතුර පාරක් ගහගෙන තියෙනවා විනාඩියකට. පොඩ්ඩකට තද කරලා තියෙනවා වින්ස්ටින් එකේ තියෙන මඩ මෙව ගන්න ඒ ගමනම පාරෙන් හන්දියක් තිබිලා තියෙනවා පෙනිලා නැහැ. වැදිච්චාම අඩි 10ක් උඩ ගහක වැදිලා මැරිලා වැටලා තියෙනවා. අර පුංචි ටිකට වින්ස්ක්‍රීන් එක හොදන්න ඉතින් බෙන්ස් කම්පැනි ඇවිල්ලා මේක නැවත පරිශන කළ බැලුවලු මොකද ඒ කාර් එකේ තියෙනලු උපකරණයක් විච්ච අනතුර ආසන්න වශයෙන් සතහන් වෙලා තියෙනවා. හොයන්න බැරිනවා. ඒගොල්ල අන්තිමට සැක කරලා තියෙන්නේ යන ගමන් වින්ස්කින් එකට වතුර ටිකක් ගහගෙන තිනවා පිරිසුදු කරා. නමුත් අර යන වේගයයි වංගුවයි තීන්දුව එක තප්පරයයි අඩි 10ක් උඩ ගහක ගිහිල්ලා වැදිලා තියෙන්නේ මැටල වැටලා තියෙන්නේ. ඒක මේ මනුස්සයට වැඩිය බෙන්ස් කම්පැනිට ලැජ්ජාවක්. මෙච්චර ආරක්ෂා විවිධහන තියේදී මේක මරණයට කොහොමද ගියේ කියලා. ඒ වගේ හොඳ වාහනයක් දැන් හම්බ වෙන්නේ යෝගාවචරයට. ඒ වාහනේ ඕන තරම් පාගල යන්න පුළුවන්. ඒ යන වෙලාවේදී ඔය නෑදෑයන්ට උදව් කරන අදහස් එහෙම නැත්නම් ලාභ සත්කාර අදහස් කරන හිතන අදහසක් එහෙම නැත්නම් මේ මම මේ අරක මේක දැනගන්න ඕන කියන අදහසයි ඩිංගිත්තක් ආව ගමන් ඇති. ආපු ගමන්ම ගැස්ටිලා වෙනකොට අන්තිමට මොකද්ද උනේ කියලා හොයාගන්න හම්බ වෙන්නේ. ඉතින් මේක ගැන බය කරන්න නෙවෙයි කියන්නේ මෙන්න මේ වගේ කිසිම ආරක්ෂාවක් නැති ගමනක් අපි මෙතෙක් කල් ඇවිල්ලා තියෙනවා. දැන් විතරක් දන්නවා මේ වෙන කෙනෙක් කරන දෙයක් නෙවෙයි මේ වගේ <clears throat> ශීඝ්‍ර ගමනක් යනකොට බොහෝමත්ම සමතුලිතතාවයක් බොහෝමත්ම අධීක්ෂණ ශක්තියක් එලෙබසිටි 100ක් තියෙනවනම් <clears throat> ඒ වේගේ දරන්න පුළුවන්. නැත්නම් මේක දරන්න බෑ. ඒ තරම් හැම චිත්තක්ෂණයක් තීරණාත්මක වෙනවා. එහෙම නැත්නම් ක්ෂණ සම්පත්තිය තීක්ෂණ වෙන්න පටන් ගන්නවා. හැම චිත්තක්ෂණයක්ම තීරණාත්මකයි. ඉතින් අන්නේ වගේ ඉන්නකොට යෝගාවචරයට මේ වගේ උපක්ලේශ ධර්ම වල බලපෑම නිසා මේක මායාකාරී ස්වරූපයකටපත් වෙනවා. යෝගාවචරයන් මුරුංග ගහයට බුදිය ගත්ත මිනිහාගේ වැඩේ කරනවා. මුරුංග ගහයට පුදියන කල්පනා කර කර ගිහිල්ලා අන්තිමට තමයි මුරුංග ගහම කපනවා. අන්නේ මේක නොවීම සඳහායි සරුවච්චන් වහන්සේ මේවා පොත්වල ලියලා කටපාඩම් කරවලා අවුරුදු 2600ක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේවා උණයි කියලා ලැජ්ජාවටපත් වෙන්න නරකයි. මොකද ස්වභාවයෙන් කෙලස් නෙවෙයි මේවා. හැබැයි වැරදිලා පිටපොට ගියොත් බරපතල කෙලෙසින් කරන හානිය කරනවා. එනිසා අපි ලොකු ස්වාමීන් වහන්සේ මේවා නවයකට බෙදලා නව මහ විතක්ක වශයෙන් පළවෙනි විතක්ක තුන කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ඒක ප්‍රසිද්ධයි. ඒක නම් දුටුතන පහර දෙන්නේ කියලා තියෙනවා. ඒවත් එක සෙල්ලම් කරන්න එපා. නමුත් ඔය පස්සේ කියපු විතර්ක හය ඉච්චරම එලවන්න දෙයක් නෑ. හැබැයි හොඳට දැනගෙන යන්නයි කියනවා. මෙව නිසා භාවනා ගමන පැත්තක ගිහිල්ලා තමන් අනුන්ට භාවනා උගන්වන්නෙක් පාටපත් වෙන්න ඉඩ තියෙනවා. අනුන්ට ආශිර්වාද කරන්නෙක් පාටපත් වෙන්න තියෙනවා. අනුන්ගේ ලෙඩසුව කරන්නෙක් පාටපත් වෙන්න ඉඩ තියෙනවා. নানা ආකාර ව්‍යාපාර පටන් ගත්තොත් ශාසනයටත් පාඩුයි, ඒ මනුස්සයාට පාඩුයි ඒ මදුවට මේ අම්මන තක తీරු වාහෙලා මෙව පොත්වල ලියලා විකුණනවා. ඊට පස්සේ බර ගානක් වැරදි පාරේ යනවා. මේ භාවනාව තියෙන ලෙඩ සුව කරන්නයි භාවනාව තියෙන ආකර්ෂණ ශක්තිය ලබන්නයි භාවනාව තියෙන පොත්පත් කියපා මතක හොඳට තියෙන්නයි භාවනාව තියෙන මේකටයි මේකටයි කියලා එව්ව නැති මිනිහෙක් නම් ලෝකේ නැහැ කාටවත් තියෙනවා මොකද මේ වගේ නෛර්යානික සද්ධාත්මයක් අන්නර වගේ දෙයකට යොදාගත්තට පස්සේ ඒක විපාක නොදී අරින්නේ මේ ටික තීරුම් අරගන්නේ මතක තියාගෙන ඉන්න දැන් තමයි අපි දන්නේ මෙතිකල් සංසාරේ ආවේ මේ තරම්ම අනතුරුදායක තැනක. මීට අමතරව ඉදිරි ගමන සඳහා මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පවටපත් වීමේදී මේකත් වඩා සුන්දර මේකත් වඩා මේ තාමත්ව රසවත් මේ තරතා බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥානෙ පෙන්නන සුවිශේෂී ගුණ ටිකක් යෝග ජීවිතේට එන්න පටන් අර ගන්නවා භාවනාව හරියට යනවා. නැත්නම් මේක වෙන පැත්තකට කියයි. ඉන්ද්‍රිය ධර්ම මට්ටමේ තියෙන සතිය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා බල ධර්ම බවට පත් වෙන්න නම් යෝගාවචරය මෙන්න මේ කඩයිම හපව් කරන්න. මොකද්ද මේ භාවනාව කරගෙන යද්දී ලස්සන භාවනාවේදී සද්ධාව සම්පූර්ණයෙන්ම පිරින වෙලාවල් එනවා. හිතා ගන්න බැරි විදියට ශ්‍රද්ධාව Tamanට තරම් නොවන විදියට ලැජ්ජිත පීඩිත தත්ත්වයට ශ්‍රද්ධාව නැති වෙන වෙලාවක් එනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට මේ සාමාන්‍ය දන් දෙන වෙලාවක ශීලයක් රකින්න වෙලාවක සමාධිය පුරුදු වෙනවා වගේ නෙවෙයි. දැන් මෙච්චර මේ මේ භාවනා කරන ගිහිල්ලා මෙච්චර හොඳට හදානින් දැද්දි මේ හොඳ ලස්සන තිබුණු සතියේ ශද්ධාව මේ තිබුණු වීදුරු භාණ්ඩයක් බිමටලා කඩලා යනවා වගේ එක පාරට කඩලා යනවා මොන්න විදිහකට හොයන්න බෑ. ඉඳපදන සලුවද ගසා දාලා ගිටල යන්න හිතෙනවා. ඉතින් ගියාට පස්සේ සෑහෙන පශ්චාත්තාවයක් ඇති වෙනවා. මං වගේ කෙනෙකුට තරම් නැහැනේ මේ වගේ ශද්ධාවක් කැඩෙන එක කියලා. ඒ පශ්චාත්තාප වීම අනිවාර්ය දෙයක් හෝ පශ්චාත්තාප වීම තමයි ධර්මයට කරන ගෞරවයක් වශයෙන් හෝ බයලජ්ජාව වශයෙන් තේරුම් ගන්න ඉඩ තියෙනවා. එහෙම කෙනෙකුට කවදාකවත් මේ ඉන්දිය ධර්ම බල ධර්ම බවට පත් කරන්න බෑ. මේක නිසා ඉන්ද්‍රිය ධර්ම, ඒ කියන්නේ සති ඉන්ද්‍රිය, සමා සද්ධා ඉන්ද්‍රිය, සද්ධා බලයක් වඩ පත් කරන්න ඕන. ඒ යෝගාවචරය මුහුණ දෙන්න වෙනවා. මේ ජීවිතයේදී මේ සද්ධාව කියලා කියන්නේ අනිත්‍ය ධර්මයක්. ඒ ස්ථිර නෑ, කැඩෙනවා. මෙන්න මේ කැඩිච්චාම පශ්චාත්තාප වෙනවනම් ඒක තමන්ගේ බරපතල දුර්වලකමක්. මේකට උපේක්ෂා වෙන්න බැහැ. කැඩුනත් කමක් නැහැ මම පස්සේ හදාගන්න පුළුවන් කියලා අස්සද්දේන කම්පතිටි සද්ධා බලං කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ පටිසම්භිදා මාර්ගයේ බල බල කතාවේදී ලියලා තියෙනවා අශ්‍රද්ධාව පහළ වුණාම සද්ධාව කැඩිලා නන්නත්තර වෙලා අශ්‍රද්ධාව පාන මේකෙදී පශ්චාත්තාප නොවී මට ඉන්න බැරිද කම්පා නොවී ඉන්න බැරිද ආන්නේම කම්පා නොවී ඉන්න පුළුවන් කෙනාට ඒ කැඩිච්ච සද්දාව තනවා වඩා ගන්න ඉඩ ප්‍රස්තාව වැඩි. පශ්චාත්තාප වෙච්ච කෙනාට ශ්‍රද්ධාව කැඩීමෙන් නෙවෙයි හානිය සිද්ධ වෙන්නේ Taman විසින් ඇති කරගන්න පශ්චාත්තාපේ. ඒක කෙලෙසයක් වෙනවා. ඒකම Tamanට විසක් වෙනවා. ඒ නිසා මේ විදිහට ඉහළ පහළ යන සද්ධාව ඒකේ ස්වභාවය ඒකයි. මට ඕන විදිහට ඒක එක දිගට පවතින්නේ. සද්ධාව කැඩිච්ච වෙලාවක දැනගත්ත ගමන් ස්වභාවයෙන් එන පශ්චාත්තාපය තමයි දැනගන්න ඕනේ කෙලෙසයක් කියලා. මේ පශ්චාත්තාපේ පහළ නොවි මේ සද්ධාව කියන අනිත්‍ය ධර්මයක් ශ්‍රද්ධාව කියන්නේ දුක්ඛ ධර්මයක්. ඕගොල්ලෝ කවුරුවක්වත් ඒක පිළිගන්න කැමති නැහැ. ශ්‍රද්ධාව කියන්නේ අනාත්ම ධර්මයක්. දැන් මගේ අස්පනා අපිට පේනවා මම ළඟ තිබුණු ශ්‍රද්ධාව දැන් නැහැ. නමුත් නැති වුණාට ආයෙනවා. නිසා නැවත එන්න නම් මේ ආපු ශ්‍රද්ධාව සදාගත සද්ධාව, තනවාලාගත සද්ධාව කැඩුනහම පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන් එකම සතා, එකම ශ්‍රේෂ්ඨයා, එකම වීරයා, එකම සූරයා, එකම ධීරයා විපස්සනා භාවනා කරන කෙනා විතරයි. ඒ පුද්ගලයා ලබටේ ඉන්න කයවත් ඒකට එකතු වෙන එකක් නැහැ. තමන්ගේ සාමාන්‍ය කල්පනාවත් මේකට එකඟ වෙන්නේ නැත්නම් වෙන්නේ නැහැ. නමුත් සරුවචනාංශ අපට කියනවා පුතේ ඔබට ඉස්සරහට යන්න ඕනේ නම් උඹට මීට වැඩිය දුක් කරදර විඳින්න වෙනවා. උඹම තනවා වඩා ගත්ත සද්ධාම ඔබතුම කැඩෙනවා. අන්නෙම කැඩිච්ච වෙලාවේදී පශ්චාත්තාප නොවීමට හැකියාවක් හිතේ තියෙනවා. ඒක තමයි උපේක්ෂාව කියන්නේ. ඒකට කියනවා තතතාවේ කියලා. ඒකට කියනවා එහෙව් ගතිය කියලා. අන්නේ එහෙව් ගතිය ක්‍රියාත්මක කරනකොට ඒ යෝගාවචරයා ශ්‍රද්ධාව ඇති වෙලාව සත් සතියෙන් අඳුරනවා. ශ්‍රද්ධාව නැති වෙලාවත් අඳුරනවා. ශ්‍රද්ධාව නැතිවීමත් එක්කම ද්වේෂය එනවා. පශ්චාත්තාප වෙනවා. එයා ඒකත් අඳුනලා මට මේ ශ්‍රද්ධාව නැතුණයි කියලා පශ්චාත්තාප නොවි නොසලී උපේක්ෂකව එහෙව්කමට ඉන්න පුළුවන් ගතියක් තියෙනවද මට ආධ්‍යාත්මික පිටකොන්දක් තියෙනවද මට ධර්ම දැනුමක් තියෙනවද මට ධර්මයේ සරණක් තියෙනවද කියලා නොසලී සිටීමේ හැකියාව බලන්න ගියාට පස්සේ ඒ යෝගාවචරය හෙටත් ශ්‍රද්ධාව කැඩිච්චාවයි මම හිත නරක කරගන්නේ මම උත්සාහ කරනවා ආයශරය ශ්‍රද්ධාවේ ඇති කරගන්න. පශ්චාත්තාපයට ඊට නොතබ. පශ්චාත්තාපේන හැම චිත්තක්ෂණයක්ම කාලේ නාස්ති කිරීමක්. නැවත සද්ධාව හදා වඩා ගන්න තියෙන අවස්ථාවට අකුල් හෙලීමක්. ඒ නිසා සද්ධාව කැඩුනයි කියලා පශ්චාත්තාප වෙන්නේ සද්ධාව මම කියාගත්ත සද්ධාව මගේ කියාගත්ත සද්ධාව මගේ ආත්මය කරගත්තොත් යෝගාවචර උත්සාහ කරන්න ඕනේ මේ සද්ධාව අනිත්‍ය ධර්මයක් සද්ධාව දුක්ඛ ධර්මයක් සද්ධාව අනාත්ම ධර්මයක් මම කියනා තාලෙට හිටින්නේ හොඳට තිබිලා නැති වෙනවා. නැති වුණාට ආපහු එනවා. ඒ නිසා මෙන්න මේ ධර්මතාවයේ දකින්න නොසැලෙන මනසකින් මේක දිහා බලන්න පුළුවන් වෙනවා. ඒ මම ওই ඇවිද්දට ආවට පස්සේ මම අතින් මට වෙච්ච සිද්ධියක් නිසා මට හරි හිත කම්පනයක් ආවා. බොහොම හිත නරක් වුණා. නරකුණා කියලා කියන්නේ මේ වගේ දේවල් වෙන්න බෑ කියන වගේ අදහසක් ආවා. ඊට පස්සේ ඒ කවුරු ලොකු සංසාරේ කියලා තිනවා මම එතකොට ගබඩාවේ වත කරගෙන හිටියේ ඒකේ වෙච්ච සිද්ධියක්. පහුවෙන්ද ගියාට පස්සේ වන්දනා කරන්න මම ওই මේ වගේ මල්ලක් කරා යනවා. ඒකේ තමයි ගබඩාවේ යතුරු තියෙන්නේ. ලොකු සංසාරේ මොනවක්වත් කියන්නේ නැති කිව්වා මේ නමලා ගොඩාක් කැපකිරීමක් කරලා අබිනිෂ්ඨකරයක් කරලා ආවේ. ඒක නිසා මේ ගබඩාවේ වත කරන්න ගියොත් මේ නමට භාවනා කරන්න වෙන්නේ. ඔය යතුරු මට දෙන්නයි කියලා. එනිදි මම අත් දෙකෙන් මේ අතුරු ලොකු සංසාරේ අතර බාර දුන්නා. බාර දුන්නාට පස්සේ මම ඉතින් මූණ දිහා බලන් හිට මොනවද කියයි කියලා මොනක්ක් කියන්නේ. අතුරු බාරගත්තා. ඊට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මම මේකෙන් පරාදයි. මං ආවා හිත හිතේ සද්ධාව කරන දැන් ඔබ වහන්සේට අතුරු බාර දුන්නා. මට මේ ජීවිතේම නිවන් දකින්න නැතුව නිවන් දකින්න නම් මම මේක හරහා කොහොමද යන්න එපායි දැන්. මේක මේක දැනගන්න එපායි. නැත්නම් මං ආයේ සංසාරයක් ඉන්න බෑ මේ ප්‍රශ්නේ ඇවිල්ලි වල ආයෙත් මේක හරහා යන්න. මං ඔබ වහන්සේ ළඟට ආවේ ඒකට. ඒ නිසා කරුණා කරලා මේ වගේ ප්‍රශ්නකදී මං වගේ ළඟදී පැවිදි වෙච්ච කෙනෙක් කොහොමද ක්‍රියාත්මක කරන්න ඕන කියලා තේරුම් ගන්න මට කියලා දෙන්නයි කියලා. මේ බොහෝම බරසාර මොන දියා බලන්දලා කිව්වනම මොන දේ වුණත් හිතයින් කරගන්න දැනගන්න ඕනේ. මොන දේ වුණත් Taman හිත මෑත් කරගන්න දැනගන්න ඕනේ. ඉතින් ඒක සැරයි. මේක මම ඊට පස්සේ කල්පනා කළා කොහොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු නිසා මම හිත අයින් කරගන්නම්. එතකොට විනයෙන් මම ආරසා වෙනවාද? මගේ ශිල්පදේ ආරසා වෙනවාද කියලා. ඒකනම් මට වගේ කියන්න බෑ කිව්වා. හිත අයින් කරගත්තට ඒ වැඩේදී පිහිටිය යුතු අවතුම් පැවතුම් හෝ විනය අතින් හෝ ශීල රැකිලා නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් හරි අමාරුවෙන් හරි මේ තමන් වමනි කරපු දේ ආයේ කනවා වගේ මම මේක හිත හදාගන්නවා හිත මෑත් කරගන්නවා මට දැන් කියලා දෙන්න කොහොමද දැන් එහෙම මෑත් කරලා විනයත් රකින්න කියලා ඊට පස්සේ කිව්වා නම මේ වගේ දෙයකදී හිත කැළඹුණොත් හිත ඇවිස්සුනොත් විනය කැඩිච්ච බව තේරෙන්නවත් නැහැ කියලා හිත අයින් කරගත්ත මිනිහට තමයි තේරෙන්නේ මේ විනය හදන්න ඕනේ කියලා ධර්මයෙන් හිත හදාගත්තට පස්සේ හිමීට විනය හදන්න පුළුවන් එචා ඉස්සල්ලාම හිත මෑත් කරගන්න මෑත් කළ මේක දිහා බලන්න ධර්මතාවයක් විදිහට ඊට පස්සේ මේ වගේ දෙයක් නොවෙන්න මම කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. දෙකම එකවර කරන්න බෑ කියලා. දෙකම එකවර කරන්න බෑ. මට ඒ වෙලාවේ jig හුස්මක් ගියා. ගිහිල්ලා පස්සේ මං කිව්වා ස්වාමීන් වහන්සේ එහෙනම් මට යතුරු දෙන්න මේ පරිප්පුව කන්න වෙනවනේ. කන්න තුව බෑනේ කියලා. hina වෙලා යතුරු දෙනවා කිව්වා ඔහොම තමයි නම මේ ඔහොම තමයි මහානකම් පුරුදු කරන්න ඕනේ කියලා ආයෙ මගේ අතට යතුරු දුන්නා. ඉතින් මට මම කියන්නේ මම සාර්ථක වුණයි කියලා. ඊට පස්සේ කීප වතාවක් මට ඒ වගේ අවස්ථා ලාවා. ඉතින් මට හිතුණා මේ වගේ එන්නේ බරපතල අපිට අභියෝග කරන විදිහේ බරපතල විදිහේ හිත කැඩන දේවල් එන්නේ කර්මයකට නෙවෙයි භාවනා වීගාව අභ්‍යාසෙට. ඊගා ප්‍රශ්නපත්‍රේ. අතෙන්ද ගියාන හැබැයි ඒකට ඒ වගේම ගුරුවරෙක් ඉන්න ඕන. ලොකු සංසය අතුර ගත්තේ මං ගැන අනුකම්පා කරනවා. මම ප්‍රශ්න දෙක අහනකොට ලොකු සංහසයට තේරුණා නෑ. මෙයාට කියලා දෙනවන තේරුම් අරගෙන මේ මනසට මේ අභියෝගය දෙන්න ඕනේ කියලා. ඒ නිසා මට සාධාරණ සැකයක් තුනෝ එක්කෙනෙක්වත් ඕගොල්ලන්ගේ දරුවන්ට මේ වගේ දේවල් වෙනවට ඕගොල්ලෝ උදව් කරන්නේ නැහැ. ඕගොල්ලෝ ඔක්කොම කරන්නේ දරුවෝ ආරක්ෂා කරලා පැත්තකට දාන්න. කවදද මේ අකා මේ ප්‍රශ්න ඉගෙන ගන්න. ඒකද මහානකම කියන්නේ, ඒකද අම්මාකම කියන්නේ, ඒකද තාත්තකම කියන්නේ, ඒකද ගුරුකම කියන්නේ. හරියට ඒ දරුවට කියලා දෙන්නේ ඔබ මේ ගිනි කොට හරපලයක්. පාගපන් ගිනිගොඩ. පිච්චෙනවනම් ඔබ බලාගන්න. ඉතින් එහෙම කරන්ඩ ලොකු සංසේගාව කොච්චර මේ භාවනා පිටුමද කොච්චර විශ්වාසයක් තියෙනවද? කොච්චර මේ ඉස්සර ලොකු සංසී ජීවිතේ ශ්‍රද්ධාව කැඩිලා උන්වහන්සේ තනිකර මේක හදා වඩා ගන්නද? හරියට අහනකොට දෙනවා. ඉතින් ඒ තරමට යනකොට තමයි බුදුහාමුදුරන්ගේ රැස්වි දෙන්න පටන් ගන්නේ. එතකොට තමයි තේරෙන්නේ බුදුහාමුදුරු මේ තනියම කැලේ ඉඳගෙන මේවා කරනකොට කොච්චරනම් අපි නම් හිතන්නේ බුදුරජාණන් වහන්සේට දෙපැත්තේ පවන් සලන්න ලස්සන කුමාරිකාවන් දෙන්නෙක් ඉඳ ඇති මල් පූජා කරලා සිව්පසේ තියලා ලස්සනට තියෙන්න ඇති කියලා. කෑම දානේ වේලා නැති වෙලා තියෙනවා. සිවුර එලාගෙන ඇටේරියා කොළ උඩ බුදියාගෙන තියෙනවා. අපි දැන් නම් හදනකොට බුදුහාමුදුර නෙළුම් මලක් උඩ තමයි තියන්නේ. ඒ මොනවත් නැහැ. බුදුරජාණන්සේ හරහා ගිය ගමන දිහා බලනකොට අපි තාම කිට්ටු කරලවත් නැහැ. ඒ නිසා සද්ධාව අපැතට දීලා කඩන. කඩලා බලනවා ඔබ මොකද කියන්නේ. ඒ මේ ජාතක කතාවල සඳහන් කරලා තියෙනවා මේ සද්ධාවට නම් නෙමෙයි ගොඩක් උපේක්ෂාවට තමයි කතා කරලා තියෙන්නේ. ඒ චූල ධර්මපාල කතාවේ සරුවචාන්සි පුංචි කුමාරක් විදිහට උපදින්නේ කාලාබ රජුරන්ගේ ජාතක පුතෙක් විදිහට දරුවෝ නැතුව ඉන්නකොට ඒ දෙවින්නාසි ගිහිල්ලා බාර වෙලා, හාර වෙලා කොහොම හරි දරුවෙක් පිළිසින ගන්නවා. ඉතින් රජුරුත් බොහොම සතුටුයි. හැබැයි රජුරු හොඳට බොනවා. ඉතින් දරුවා ඉපදිච්ච කම මහේසිකාව ඊගාට උපදින රජාගේ අම්මා වෙනවනේ. ඒ නිසා මහේසිකාට එක විශාල සතුටක්. කුල්ලෙක් ඉපදුනා රජුරවන දායිතින් මේ දවස් 6 යන දවසේ රජ්ජුරෝ ළඟින් යන බව තේරෙන්නේ මේ මහේසිකාව දරුවත් එක්ක හුරතල් කර කර හිටියා. දැන් රජ්ජුරෝ මෙතනින් යනවා රජ්ජුරවන්ට සැලකුවේ නැහැ. රජුරණ කල්පනාවල වල මේක 7 දවස් 6 දවස් වෙනකොට අම්මා මේ විදිහට වශී කරුවා නම් මේක ලොකු වුණොත් මාත් මරනවා කියලා කාමරට කතා ගිහිල්ල වල හොඳට බීලා ඉඳලා තියෙනවා. ගහලයට කතා කරලා කිව්වලු මේක හතර කටර කපලා වහල් කඩ හතර ඉල්ලන්නේ කියලා. ඒ ගහලයා ගිහිල්ලා දරුව ඇදලා ගන්නකොටම අම්මට කලන්ත හැදුනා. ඊට පස්සේ දැන් කපන්න පිටියට ගියාට පස්සේ විශාල සෙනඟක් බලානින් දැද්දි දරුව හතරට කපලා තියෙනවා. අන්නේ කපන්න යන වෙලාවේදී මේ බෝසත් කුමාර 17යි දැන් වයස. එයාට පේනවලු දැන් අම්මා කලන්තය හැදෙනවා වැටෙනවා කලන්තය හැදෙනවා වැටෙනවා මොකද තාපොඩකින් කපනවා. රජුරු එතන පත්තිරු පීසන බලහන් ඉන්නවා කපනවා. ගහලා පීය ගහනවා කපන්නේ. එයා කල්පනා කරාලු බෝසත්ව ඉඳගෙන මට මේ අම්මා කෙරෙහි වැඩි අනුකම්පාවකුත් රජ්ජුරුව කෙරේ ද්වේෂකුත් මේ බෙල්ල කපන ගහලා ගහලයා කරේ වෙනසකුත් තියෙනවද නැත්නම් තුන් දෙනාම සමානද කියලා බලන්න. එතෙන්දිත් අදිෂ්ඨාන කරගත්තලු මේ තුන් දෙනාම සමාන වුණේ නැත්නම් මගේ මේ බෝධිචර්යාව හරියන්නේ නැහැ කියලා කපන්න ඉස්සර වෙලා මේ බෙල්ල තව පොඩ්ඩකින් බෙල්ල කපන මේ ගහලයාත් මම කුසින් වදාගෙන දරා දාදපු අම්මත් මේ අඬ කල කල කලන්ත ඇති වැටි වැටෙන අම්මත් අර ඒ තීන්දුව දීපු කාලාපරජුරණ සමහිත පැවැත්වයි කියලා. ඉතින් එහෙම වෙනකොට අපිට කොහොමද මේ සදාචාරය පිළිබඳ කතා කරන්න වෙන්නේ? අපිට කොහොමද මේ අපි මෙතෙක් කල් ගෙනාවු හොඳ නරක ගැන කතා කරන්න වෙන්නේ? අපි මෙතෙක් කල් ගෙනාවු සාධාරණ සාධාරණ ගැන කතා කරන්න වෙන්නේ. අපි කොහොමද මේ මේ සාධාරණ ඉෂ්ට කිරීම සඳහා අපි විරුද්ධව නැගී සිටීම ගැන කතා කරන්න වෙන්නේ. භාවනාදී මෙවුවා මේ ජාතක කතා කියලා දෙන්නේ මේ සාමාන්‍ය ජීවිතෙත් මෙවුවා වෙනකොට කරන්න පුළුවන්. ඒ නිසා ඇතිවෙච්ච සද්ධාව තමන්ම ආයාසයෙන් කුසින් වදාගත්ත දරුවා වගේ. ඒකම තියලා හතර වහකට කපලා හතරට කපලා හතර වහකට එල්ලනවා වගේ සද්ධාවක් සින්නක් දුරියලා යනවා. ඒ දැනෙන්නේ නැතුව වගේ ගණන් ගන්න නැතුව ජීවසන්න පුළුවන් ශක්තිය තියෙනවනම් අන්න ඒකට කියනවා සද්ධා බලය කියලා. ඒ සද්ධාව තමන්ට ආභරණයක් වෙනවා. ඒ සද්ධාව කාටවත් හොරකම් කරන්න බෑ. කොච්චර වැටුණත් තමන් බය නැහැ ආය හදනවා. පශ්චාත්තාපේ නැහැ. ඊට පස්සේ කුසීතේන කම්පදීති විරිය බලං භාවනා කරනකොට බෙල්ල කඩා වැටෙනවා, වැක්කිරෙනවා, සක්මනේ යනකොට එහාට මෙහාට විශ් වෙනවා, නිදිමත වෙනවා. එතකොට තමයි තේරෙනවා මේ වෙනදා කරන සක්මනවත් කරගන්න බෑ. නිදිමත ගති පහළ වෙනවා, තෝන්තු ගති පහළ වෙනවා. එතකොට පශ්චාත්තාවයක් එනවා. වින යෝගාචරයේ මෛත් එක්ක ඉන්න කට්ටිය ඉද්ද ගැහුවාගේ හරියට පැය භාවනා කරනවා. මට විනාඩි 7-8 යනකොට වැක්කිරෙනවා. නිදිමත වෙනවා. ඉතින් මේකට පශ්චාත්තාව වෙන්න ගත්තොත් කවදාකවත් මේ කඩේම පණින්න බෑ. එතකොට කුසීත භාවයේදී න කම්පතිදී නොසැලෙන ගතිය ඇති කරන්න පුළුවන්. තමන්ගේ ඇඟ ඇඟ ඇලවෙලා ඒත් තමන් දන්නවා මේ භාවනාවේ ඉන්නේ මගේ ඇඟ අශෝබනයි දැන්. මට පුළුවන් ද මේක දිහා පිටකෙනෙක් එකක් වගේ බලන්න ඉන්න. ඒක පහට දඩ ගාලා හදලා නිකන් චිත්‍ර කැමරාවක් ඉස්සරහට ගියම නළු ලිය රඟපානවා වගේ රඟපෑම කරන්නේ නැතුව මට දැන් කුසීතකම තියෙන්නේ. නමුත් නොසැලී ඉන්න පුළුවන් නම් ආන ඒ කුසීතකමට ඒ ඒ වීරියට කියනවා වීරිය බලය කියලා. එයාට ඒක මුළු සංසාරෙටම උදව් කරන ආයුධයක් වගේ වෙන්න පටන් ගන්නවා. නමුත් භාවනා නොකරපු කෙනෙක් හිතාන ඉන්නේ මේ යෝගාවචරය නිදි කියලා. මේ යෝගාවචරයට කිසිම චාරයක් නැහැ. යා වැක්කිරලා ඔහේ ඉන්නවා. මේක තට්ටු කරලා හැරවන්න ඕනයි කියලා හිතනවා. කෙලින් කරලා දෙන්න. නමුත් ඒ පුද්ගලට ඒ පරිේශණය කළ කවදාරි ගොඩ එන්න නම් නැවත නැවත නිදිමත එනවා. බිඳ ගන්නවා ආයෙ වැක්කෙනවා. ආයෙ නැගිටිනවා ආයෙ වැක්කෙනවා. ඒ වැක්කෙట్లా තියෙද්දි හිත සලා ගන්නෑ. මේ ධර්මතාවයක් වැඩ කරන්නේ මේක හේතුඵල ධර්මයක් වැඩ කරන්නේ. ඒකට පශ්චාත්තාපය ලබනවා කරන්නේ. මේ හේතු තියෙනකම් මම වැක්කෙරෙනවා. හේතු නැති විශ්වාසය නැති වෙයි. මම ඒක බලන්න ඕන. කියලාට තමන්ගෙම අස්පනා පිට පේන මේ කුසීත භාවය නොසැලෙන මනසකින් බලා හිටපු දවස් තමයි කුසීත භාවයේ නාස්රණුවක් දාලා ගත්ත ගොනෙක් වගේ වැඩ ගන්න පුළුවන්. මේක භාවනා කරන පටන් ගන්න කෙනෙකුට මේ කතාව කියලා වැඩකුත් නැහැ තේරෙන්නෙත් නැහැ. භාවනා නොදන්න මිත්‍යා දෘෂ්ටික මුස්ලිම් මිනිසෙකුට මේක කියලා වැඩකුත් නැහැ. හොඳටම භාවනා කරන කියලා පිටියට බහලා වැඩ කරන කෙනාට තමයි මේක කියනකොට තේරෙනවා මෙච්චර කල් කොච්චරනම් මේ කුසීත භාවය කියන පශ්චාත්තාප වුණාද මේ පශ්චාත්තාප වීම නිසා මගේ වීරිය කවදාකවත් වීරිය බලයක් බවට පත් වුණා වීරිය ඉන්ද්‍රිය මට්ටමේ තැග්ගහැයි වීරිය ඉන්ද්‍රිය මට්ටමේ කට්ට පැන ගන්න බැරුව කඩේම පැන ගන්න බැරුව දඟනවා කවදා හෝ කුසීත භාවයට සාදර වෙච්ච දවසේ නැත්නම් වීර්යය අනිත් පැත්තට වීර්යයත් එක්ක සමබර වෙච්ච දවසේ එහාට ඉතින් අර සද්ධා චරිතයේ තියෙන කෙනාට නැත්නම් ඡන්ද විරිය ඉද්ධිපාදයේ තියෙන කෙනාට තමයි පළවෙනි පාඩම බුදුහාමුදුරු උගන්වන්නේ. එහෙම නැත්නම් කුසල ඡන්දේ ඇති වෙච්ච කෙනාට ඡන්දේ හරහා යන කෙනාට ශ්‍රද්ධාව නැතිවීමෙන් හානි කරනවා. චිත්ත පීඩ ඇති කරනවා, නිඳ කරනවා. ගණන් ගන්න තු ඉන්නවා. විරිය ඉද්ධිපාදයේ යන එක්කනට වීරිය නැති කරලා ලැජ්ජ කරනවා. චිත්ත පීඩ ඇති කරන්න හදනවා. මොකද යෝගාවචරය මේක හේතුඵල ධර්මයක්. මම මේක දිහා කවදා හරි වීරිය වගේම කුසීත භාවයටත් එක විදිහට බලන්න ඕනේ. අර බෙල්ල කපන ගහලයටත් අම්මටත් තීන රජෙත් මරන්න තීන්දුව කරපු පියම ආරජුරණ්ඩ සමහිත පාත්තනා වගේ මේ දෙක සම කරන්න පුළුවන් කියලා හිතනනම් ඒක බොහෝම කලාතුරකින්. මේක භාවනාවකුත් නෙවෙයි. මේක සුද්ධ සම්මාදිට්ඨිය. මේක සුද්ධ යෝනිසෝමනසිකාරය. මේක ගෝචර වෙන්නෙත් නෑ, මේක තේරෙන්නෙත් නෑ, මේක අදාළ වෙන්නෙත් නෑ. මෙතෙන්ද අනකම් භාවනා උස්සගත්තේ නැති කෙනා. අනික කෙනෙකුට මේක කියනකොට නිකන් මේ නිකම්මැලි වෙන්න බන කියනවා වගේ කියලා හිතයි. මේ කම්මැලි වුණාට කමක් නෑ කියනවා. ශ්‍රද්ධාව නැති වුණාට කමක් නෑ. නෑ නෑ එහෙම කතාවක් නෙමෙයි මේ කියන්නේ. කම්මැලි වෙන එක උඹට ඕනේ මනාපට වෙන්නේ නැහැ. කම්මැලි වුණාට පශ්චාත්තාප වෙන්න නොවෙන්න පුළුවන් එක උඹේ අතේ තියෙන්නේ. පශ්චාත්තාප වුණා නම් අසප්පුරිසයි. පශ්චාත්තාප වුණා නම් කෙලේශයක්. පශ්චාත්තාප වුණා නම් එක්තන භාවනාවට ඇග් ගැහෙනවා. මේ නිදිමතටයි භාවනා මේ භාවනා වීරියටයි සමහිත දෙන්න පටන් ගත්ත කෙනාට තව කෙනෙක් නිදානිනවා දකින්නට කවදාකවත් බනින්න හිතෙයි. කවදාකවත් පහත් කළා හිතන්න කතා කරන්න හිතෙයි. ඒතර තේනවානේ මේ මනුස්සයත් මේ දඟලන්නේ ඒකට යන්නනේ. මම ගියාට මොකද වෙන කිසි කෙනකින් යාට සහයෝගයක් නැදකව ගමන් හිතෙන්නේ නිකන් හරියට භාවනා ශාලාව මැද බල්ලෙක් ඇවිල්ලා කැත කරලා තිබ්බා වගේ කැත හිතෙනවා. ඒ මනුස්සයා මොකද මේ භාවනා කරන්න කියලා නිදි. නමුත් මේක හරහා යන්න නම් නිදිමතත් වීර්යයට සමහිත එනකන් මේක පුරුදු කරන්න බෑ. ඊට පස්සේ පමාදේන කම්පතිටි සති බලං. අපි අප්‍රමාදව ඉන්න දවස පුරාම අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. නමුත් හුඟක් වෙලාවල් වලට අහුවෙනවා මේ මේ වෙලාවල් වලට මට සතිය තිබුණේ නැහැ. බත් යනකොට සතිය තිබුණේ නැහැ. අරවල දෙක කතා කරනකොට සතිය තිබුණේ නැහැ. මෙතනින් යනකොට මට සතිය තිබුණේ නැහැ කියලා දැකපු ගමන් චිහ් කියලා හිතෙනවා. අනේ මෙච්චර උත්සාහ කරත් මට සතිය නැති වෙනවනේ කියලා. නමුත් ඒ යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් මේ සතිය නැති බව දැනගත්තේ සතියෙන්නේ නැත්තම් කොහොමද දන්නේ නැතුණයි කියලා. ඉතින් එයාට පුළුවන් නම් මේකට පශ්චාත්තාප වීම නොකර ඉන්න පුළුවන් නම් ඒක තමයි බුදුහාමුදුරුවෝ දෙන බණ. ඒක තමයි මේ සාරිපුත්තු සාංශ අපිට කියන්නේ ඔය කියන උඹ අප්‍රමාදේ උඹට ඕන විදිහට හිටින්නේ නැහැ. ප්‍රමාදයට වැටෙනවා. නමුත් ඒ වැටුණයි කියලා පශ්චාත්තාප වුණොත් පුතුආල කරගන්න. මේ ගමන කර වෙනවා. මේක තැන කරකැවෙනවා. ඒ නිසා සතියත් අනිත්‍යයි. ඒක එනවා යනවා. සතියත් දුක පිණිස හිටිනවා මේක නිට්ටයයි කියලා හිතුවා. මම නැවතත් කියනවා. සතිය නිට්ටයයි කියලා හිතුවොත් <clears throat> කැඩෙනකොට දුක පිණිසිනවා. සතිය අනිත්‍ය නම් කැඩුනා තමයි. ඒකට දුක් නොවි ඉන්නයි බුදුහාමර බුදු උනේ. ඔකට තමයි බුදුහාමර ධර්මචර්ය ප්‍රඥානේ පහළ වුනේ. ඔක තමයි බුදුහාමර අපිට මහා කරුණාවෙන් කියලා දෙන්නේ. ඉතින් අපිට පුළුවන් ද මේ ක්‍රියාවත් කරන්න. සතියේ නෑ නැති වුණ බව දැනගත්ත ගමන් පශ්චාත්තාප වුණොත් වැඩේ පරාදයි. පශ්චාත්තාප නොවි මේ සතිය හැටි ඔහොම තමයි. හේතුඵල ධර්මිකින් ඇති වෙන සතිය කැඩෙන එකත් එයාගේම හැටි. මම මේක මගේ කියාගත්තා නම් තමයි කරුණාම කනගාටු වෙන්න තියෙන්නේ. සතිය මගේ එකක් නෙවෙයි. ඒ මේ මේ කරුණ පෙළ ගැහෙනකොට ඒක එනවා. මේ මේ කරුණ නැතිනකොට එයා යනවා. ආ මට දැන් තියෙන්නේ සතිය ඇති වෙලාවේ නැති වෙලාවේ සමහිත. ඉතින් මේක තමයි අමාරුම කොටස. භාවනාවක නෙවෙයි බණක කෙනෙකුට හේතු ගන්නලා දෙන්න අමාරුම කොටස තමයි. මොකද හැම කෙනාම පණිපා කියාගෙන සතිය වඩන්නේ. දැන් මේ ගෙදර ඉඳලා ඇවිල්ලා මාත් පටන් ගන්නකොට කිව්වා මේ සතිය වඩන සතිපට්ඨානයක් කරන්න. දැන් පුරුදු කරන්න හදනවා ඒක සතිය කැඩුනට පශ්චාත්තාපුණයි කියලා හම්බ වෙන බඩ කඩොත්තුවක් නැහැ. පශ්චාත්තාප නොවුනොත් අපිට බුදුහාමුදුරුවෝ කියන මේ සතිය සති බලයක් පාටපත් වෙනවා. ඔබට ඒක නිකන් රාම සැරයක් වගේ, එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තියක් වගේ සතිය ආණ්ඩුමට්ටු කරන්නම් සතිය කැඩීම વિશેයි නොසලෙන මනසක්. ඒ නිසා භාවනා කරගෙන යනකොට යෝගාවචරයට හිතවිල්ලක් පහළ වෙනවා. හිතවිල්ල පහළ වෙච්ච ගමන් සතිය කැඩෙනවා. හිත පිට යනවනේ. ඊට පස්සේ ටික වේලාවක් ගියාට පස්සේ ආයේ හිතවිල්ල අයින් වෙලා සතිය ආනපන හිටිනවයි කියලා අපි පොඩි නිදර්ශනයක් කරගමු. අන්නේ වෙලාවේදී මේ ආනපන දිගේ වෙනකොට පිටපාරට පැනපු එක ප්‍රමාද කියලා කියනවා. අසත්‍ය කියලා කියනවා. ඉතින් අසත්‍ය හිතලා කරපු එකක් නෙමෙයි. මේ හිතේ තියෙන නැහැදිච්ච කමට නන්නත්තර වෙච්ච හිතට ඒ කාර්මුණක ඉන්න බෑ. ඉතින් පිට ගියා. දැන් පිට ගිහිල්ලා ඉනකොට මොකකින් හරි කොහොමින් හරි තමයි තේරෙනවා දැන් නම් ගොනා පාරෙන් පැනලා එළියට. කරත්තේ දුවන්නේ පිටපාර කියලා. අන්න එහෙම කියපු ගමන් පුරුදුකාරයාගේ හිත ආපහු අරමුණට එනවා. මේ අරමුණට එන වෙලාවේදී අනේ මේක හිත පිට ගියානේ කියලා පශ්චාත්තාප වෙනවනම් පශ්චාත්තාප වෙන්න පුළුවන් නැත්නම් හිතන්න පුළුවන් මෙච්චකල් භාවනා කරපු නිසා මෙහාට කියපු ගමන් ආයෙ පාරට ආවනේ දැන් යනවනේ පාරේ කියලා සතුට වෙන්න පුළුවන් මෙන්න මේ දෙකෙන් කවම කවදාකවත් යෝගාවචරය සතුට වෙන මාර්ගය දන්නේ යෝගාවචරය දන්නේ කනගාට වීම පමණයි ඒක ඇටුවම් බහලා තියෙනවා හැමදාම හිත පිට ගියා කියලා කනගාට වුණාට පිට ගියේ හිත නැවත ආවේ කවුරු කියලාද ඒක හොඳයි නේද ඒක බැරිද මට සතුට වෙන්න කියලා බැලුවොත් හිත පිට යන හැම වෙලාවෙම සතුට වෙන්න පුළුවන් මම නැවතත් කියනවා හරියට මේ සති බලය හඳුනන කෙනාට හිත පිට පළච්චාවයි පිටගිය හිත නැවත එනකොට අන්න ධර්මතාවයෙන් හිත පිටගිය කාවා කියලා සතුටු වෙන්න පටන් ගත්තට පස්සේ ඒ සතිය කැඩීමට හේතු වෙච්ච මිනිහට බයින්ද හිතෙන්නේ නැහැ. හිතවිල්ලට තරහ වෙන්න ඕනකමකුත් නැහැ. සද්දට තරහ වෙන්න ඕනකමකුත් නැහැ. එයාට පුළුවන් කඩන්න මම හදනවා. ඔබ ඕන තරම් කඩපන්. මම නැවතත් ගෙනත් තියනවා කියලා ඉන්න පටන් ගත්තට පස්සේ ඒ ගුණය ඒ අෂ්ටලෝක ධර්මයේ කම්පාන වීමේ මූලික පාඩම ඒ එහෙව් ගතිය ඒ තතතාවය බුදුජානන්සේ සඳහන් කර තුන ධර්මතා අතර අති ශ්‍රේෂ්ඨම ධර්ම මෙච්චරයි කියන්නේ. මේ නොසැලෙන ගතිය මීට වැඩිය උතුම් තතතාවයක් බුදුහාමරගේ ඇහැටවත් පේන්නේ නැහැ. කොච්චර අමාරුද කියලා බලන්න මේක හිතට වද්දා ගන්න. මෙච්චර ආයාසයෙන් කරපු සතිය කැඩුනට පස්සේ ඒත් හොඳයි අර කතාවක් තියෙනවා තම්බි ඔරුව යනකොට ඔරුව අනිත් පැත්ත පෙරනවා. තම්බි කියවල දැන් පෙරලිච්ච පැත්ත තිබුණු පැත්තට හොඳ වැඩිය හොඳයි කිය. ඌ පැද්දල්. අපි තම්බිලාට ඒක කරන්න බෑ. අපිට සත්‍ය කැඩිච්ච ගමන් ඉතින් නඩු. සත්‍ය කෑ ගහ අපි එක්කනට විරුද්ධ නඩු කියනවා, හිතවිලට විරුද්ධ නඩු කියනවා, වේදනාවට විරුද්ධ නඩු කියනවා. මොකද අපේ සතිය ඒ තරම් ලාමකයි, අපේ සතිය ඒ තරම් බොළඳයි, අපේ සතිය ඒ තරම් සුමටයි. ඒ සතියට බෑ පොඩි හැල හැප්පෙනකටත් යන්න. ඒක නිසා ඒ වේබුසයාඩෝ වේබුසයාඩෝ කියලා කියන්නේ මහසිසාඩෝගේ පළවලි කෙනෙක්. ඊටත් එරුම් වා ප්‍රතිපදාවට බර මූල ධර්ම ඉච්චර දන්නේ නැති කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේගේ පොත් දැන් සුබදාරාමේ ටික ටික පරිවර්තනය කරගෙන යනවා. ඒකෙදී ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ භාවනා කරනකොට කැස්සට දොර වහනකොට සිටි සිටි මල්ලක් හෙල්ලෙනකොට අපේ සතිය කැඩෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා චෝදනා කරනවා අනේ ස්වාමීන් වහන්සේ මේ භාවනා ශාලාවට සිටි සිටි මලු ගේන්න එපා කියන්නේ. එකවර ශාලාවට එන්න කියන දොරවල් පස්සේ වහන්න එපා කියන්නේ. කයින්ද එපා කියන්නේ කියලා. ආ හොඳයි හොඳයි හොඳයි කියලා ඒ ශාන්ති කියනවා උඹට හිතෙන්නේ නැද්ද යකෝ උඹේ තියෙන සතිය කැස්සටත් කැඩෙන සතියක් කියලා. ඒකවත් තේරෙන්නේ නැද්ද බං? සීරි සීරි මල්ලකට කැඩෙන සතියක් තියෙන්නේ. දොරේ අඬට කැඩෙන සතියක් නේ තියෙන්නේ. ඒක තේරෙන්නේ දොරේ අඬින්න එපායි. උඹට කරන්න තියෙන්නේ එහෙම දොරේ අඬට සීරි සීරි මල්ලකට කැඩෙන්නේ නැතුවට වෙඩි ලොකු සතියක් ඇති කරගන්න එක. අන්න එදාට ගිය දවසක උඹට තේරෙයි මම එදා හිටියේ අතන නෙවෙයි දැන් මම ඒක දැන් සිරිසිරි මල්ලක් හෙළුවට මට දැන් සතිය කැඩෙන්නේ නෑනව. දොර වැහුවට සතිය කැඩෙන්නේ නෑනව කියලා අන්න එදාට තේරෙයි කිව්වා. එදා සිරිසිරි මල්ල හොල්ලපු මිනිහා නිසා තමයි උඹ ඒක අත දැනගත්තේ. කැහපු මිනිහා හින්දා තමයි මේක දැනගත්තේ. ඒ නිසා ඒ මිනිස්සු උඹට කරලා තියෙන්නේ උඹේ ගමන්ට ඉනිමබ්බක් බැඳලා තියලා තියෙන්නේ. ඉනිමඟ ගොඩ වෙච්ච දවසේ ඉනිමඟට ස්තුති කරා. ඊ යටින් ලියලා තියෙන හැබැයි ළඟට ගිහිල්ලා එමිණට ස්තුති කරන තරම් තකතිරු වෙන්න එපයි. හිතාගත්තර කමන්නේ මේ මේක එකනාගේ අඩුපාඩුකම් නිසා තමයි මම යන්තම් ඔලෝසගත්තේ කියලා ඒ හැම සතිය කැඩෙන වාරකම Tamanට Taman පිළිබඳ පරීක්ෂණය සිද්ධ වෙනවා මට කොතනදීද මගේ සතිය කැඩෙන්නේ කොච්චරක් මට අල්ලගෙන ඉන්න පුළුවන් මං හෙට වෙනකොට මීටත් වැඩි ටිකක් මේක උඩට දාගන්න ඕන කියලා මේක තමයි අපිට තියෙන සූචකය මේක තමයි අපිට තියෙන අල්ලා ගන්න තියෙන දේ. ඉතින් උංග දෙනෙක් හිතනවා නෑ නෑ මේක ගුරු හාමුදුරුවෝ ගාව ඇති මෙහෙම විශේෂ මේ මන්තරයක් එහෙම නැත්නම් විශේෂ යන්ත්‍රයක් ඇති ගුරු මුෂ්ටියක් ඇති කියලා. කිසිම ගුරු මුෂ්ටියක් නැහැ. සත්‍ය කියලා දුන්නාට පස්සේ ඒක ගලෙත් ගහලා බලපං, වතුරෙත් දාලා බලපං, ගින්නෙත් දාලා බලපං, එන්නේ එන්නේ එන්නේ හයි කරගන්න. ආනේක ඉන්ද්‍රිය ධර්ම බල ධර්මයක් වඩපත් කිරීමේදී අපිට මේ ඉබේම පිටින් හම්බෙන හැම බාධාවක්ම හැම කරදරයක්ම හැම පීඩාවක්ම ප්‍රයෝගශීලීව පාවිච්චි කරුවොත් තමන්ගේ ඉවසීමේ ශක්තිය සීලය හරහා, සද්ධාව හරහා, වීර්ය හරහා, සතිය හරහා, සමාධිය හරහා, ප්‍රඥාව හරහා එන්නේ එන්නේ පටන් ගන්නවා. මේ කතාව විවර කරන්න ඕන නිසා මම ඉස්සරහට යනවා. මේ වගේ තමයි සමාධිය ඇති වෙනවා. මේ ඉන්න ඔක්කොමලා සමාධිය පිළිබඳ පුදුමාකාර තුච්ච ඇබ්බැහියක් තියෙන මිනිස්සු. කුඩුකාරයෝ වගේ මට පේනවා. කුඩු ගහපමනසයට මොනවා කිව්වත් හරියන්නේ නැහැ. ඒකට අම්මගේ මාළි විකුරු හරි කුඩු ගහන්න එපා. ඒ වගේ මේ භාවනා ලෝකයේ මට පෙන්නේ බුදුමාකාර සද්ධාවට කෑදරකමක් තියෙනවා. කමන්නේ ඒක හොඳයි. නමුත් මතක තියානින්න සද්ධා සමාධිය එන්න වීර්යය තියෙන්න මේ සතිය තියෙන්න එපා. සතිය තියෙන වීර්යය තියෙන්න එපා. වීර්යය තියෙන සද්ධාව තියෙන්න එපා. එනිසා සාරිපුත්තු සාංශය සඳහන් කළා තියෙනවා යම් කිසි මිනිසෙකුට ඒ වගේ නොසලින ශද්ධාවක් තියෙනවා නම් ඒ මනසට වීරියක් තියෙනවා කියන ධර්මයේ එන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙම නැති මිනිහට කවදාකවත් වීරිය නැහැ. යම් කිසි මනසට ශද්ධාවයි වීරියයි දෙක තියෙනවා නම් ඒ මනසට සතිය ඇති වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමුත් ශද්ධා වීරිය දෙක නැති විනර කදාකවත් සතිය ඉන්නේ නැහැ. යම් කිසි මනසකට ශද්ධා වීරිය සතිය තියෙනවා නම් සයට සමාධිය තියෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කියලා බුදුහාමරණ මේ කියන්නේ. නමුත් යම් කෙනෙකුට ශද්ධා වීරිය සතිය නැත්තම් සමාධිය ඉන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට මම ස්වාමීන් වහන්සේ සත්‍දා විරිය සත්‍ය සමාධිය තියෙනවා නම් මනසට ප්‍රඥාව වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඉඩක් තියෙනවා. නමුත් යම් කිසි කෙනෙකුට සත්‍දා විරිය සති සමාධි ප්‍රඥා සත්‍ය සමාධියට ප්‍රඥාව වෙන්නේ නිසා මේ අතරමැද තියෙන සමාධියක් අල්ලන්න නැතුවට ඒකට අවශ්‍ය කාරණා නැතුව මේක ප්‍රාර්ථනා කරනවා කියන අවස්ථාවාදී. නමුත් යෝගාවචර දැනගන්න ඕනේ එහෙම සතියක් සමාධියක් වෙලාවක එනවා. අනික කලඩ පුවක් කිත්ත ගලේ ගැහුවා වගේ නන්නත්තර වෙලා යනවා. මේ හොඳට එකතු වෙලා හිට මේ මැසි පොදියක් ඇවි ඉස්සලා ගියා වගේ සත් සමාධිය නැති වෙනවා. ඒ සමාධිය නැති වෙච්චාම ඒ සබුත ජනවාසී වැඩ ඉන්න කාලෙත් වෙලා තියෙනවා. එක්කෙනෙක් බෙල්ල කපන්න බෑ. මට මෙච්චර හොඳට තිබුණ සමාධිය දැන් නැහැ කියලා කනගාටුවට බෙල්ල කපන්න බෑ. තව එක්කෙනෙකුට මරණාසන්න චිත්තක්ෂණයේදී ওই ඇති කරගත්ත සතර ධ්‍යාන දක්වා මොකේකටවත් යන්න බැරුණා. තද බල වේදනාවක් එන්න පටන් ගත්ත ආණ්ඩන්න පටන් ගත්තා. වික්ෂුන් වහන්සේ නමක්. අනේ සරුවචනාංශෙ දෙන්න කියන අනේ මාව බේරගන්න කියන අනේ මෙච්චර කල් නම් මට මේ මේවා තිබුණා දැන් නම් මැරෙන්න හදන්නේ වික්ෂිප්තව කියලා. ඉතින් සරුවචනාංශي ඇඳගාවට ගිහිල්ලා අහනවා මොකද මේ කිය. අනේ ස්වාමීන් වහන්සේ මට මේ ඔක්කොම මෙතෙක් කල් මේ ධ්‍යාන හරහා වැඩ කරගෙන ගියා දැන් ධ්‍යානත් නැහැ තව පොඩ්ඩකින් මම මැරෙනවා මට මොකද වෙන්නේ? ඒතර බුදුහාමරණව මහානෑ මේ අනේකෝ ශ්‍රමණ බ්‍රාහකණි වගේ උඹත් හිතනද මේ සමාධිය හරේ මේ ශාසනයේ හරේ සමාධිය කියලා. මේ සීලේ කැඩලාද කියලා. නැහැ. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. ඕන වෙලාවක හදන්න පුළුවන්. කියලා අර මිනිසයා සීලේ ඉඳලා බණින්ම නැගිට්ටවල ආයත්තර නැති වෙච්ච සමාධියලා රහත් කරනවා මැරෙන්න ඉස්සෙල්ලා. ඒ ටික නොකරනම් සමාධිය ගැන පශ්චාත්තාපය මැරිලා ගියා නම් කොහේ ඉපදෙයිද කියන්න බෑ. ඒ නිසා මේ සමාධිය කියන එකත් හේතුඵල ධර්මයක්. එහෙමනම් අනිවාර්යයෙන්ම කැඩෙනවා. ආයෙ මොකුත් නැහැ තිබුණු තැන කෑලි හොයන්න බැරි වෙන කැරෙන්නේ. කැරෙනාට පස්සේ නොසලී ඉන්න පුළුවන් නම්. මගේ භාෂාවෙන් මම කියන්නේ ගාලල්ල. මොනවා ගාලල්ල? ඊගාව එක කර. ඒ ගාලල්ල කියන්නේ දන්නවනම් ඔය මොන බඩ කඩත්තු තිබුණත් එකයි නැති වුණත් එකයි. මේකේම නෙවෙයි ඒක නැති වෙච්චාම අම්මා මැරුණා වගේ. බූදලිය නැති වුණා වගේ මැරෙන්න පටන් ගන්නවා. ඇත්තටම එහෙමයි. ඒක ඒ සමාධිය ඒ තරම් ගුණදායක දෙයක්. නමුත් මතක තියාගන්න තාමත් අනිත්‍ය ධර්මයක් තාම දුක්ඛ ධර්මයක්, තාමත් අනාත්ම ධර්මයක්. ඒකෙදි තුලින් අපිට වඩා ගන්න තියෙන තතතාවය තමයි, වඩා ගන්න තියෙන එහෙව් ගතිය තමයි, වඩා ගන්න තියෙන උපේක්ෂාව තමයි මේ සමාධිය තියෙනකොටත් වික්ෂිප්ත භාවයේ තියෙනකොටත් දෙකටම සමහිත පවත්වන්න පුළුවන්. සමාධියටත් වික්ෂිප්ත භාවයට සමහිත පවත්වන්න පුළුවන්. අන්න යා ලෑස්ති සමාධි බලය කියන එකට ලෑස්ති. ඒ ප්‍රඥාව කියන එක අම්මු මෝඩකම්, අම්මු අමතක වීම, අම්මු පටලවිලි සිද්ධ වෙනවා. ඒ ඔක්කොමලා හිතන්නේ දැන් ඕගොල්ලෝ ගෙදර ගියාට පස්සේ ඕගොල්ලන්ට මතක නැතුනොත් ඕගොල්ලෝ ගෙදර ඔක්කොම මහා ලොකෝට භාවනා කරනවා. ඒ හිටිය යනකොට තිබුණ තරංගවත් මතක නැහැ. මොකද වෙලා තියෙන්නේ? භාවනා කරන හොඳට මතක තියෙන්නේ. පයි කියලා අපිට දොස් කියනවා. ඒගොල්ලෝ හිතනවා මේ භාවනා කරලා ගිය ගමන් ඔක්කොම gediya පිටින් හරියයි කියලා. නමුත් භාවනා කෙරුවයි කියලා. ওই එන ප්‍රඥාවත් එනවා යනවා. ඔය එන සතියත් එනවා යනවා. ඔය එන සීයත් කල්පනාත් එනවා යනවා. අන්නේ යන්නේන දෙකටම ප්‍රඥාව තිබුණත් මෝඩකම තිබුණත් දෙකටම සමහිත පාත්තන්න පුළුවන්. එතකොට එයා කාටවත් කුප්පන්න බෑ. කාටවත් බෑ යාව අර ටෙලිවිෂන් එකේම වැඩ කරන රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන්නේ. බොත්තම් තද කරනකොට අරකේ channel වෙනස් වෙන්නේ ඒ සෙල්ලම් කරන්න බෑ. ශ්‍රද්ධාව සමාධිය තිබුණත් ප්‍රඥාව තිබුණත් නැතත් සමහිත පාත්තන මනුස්සයට කාටවත් කොනහන්න බෑ. මෙන්න මේකට කියනවා අකුප්පාව කියලා. කුප්පාව කියලා කියන්නේ කවුරු හරි මොනවා කරනකොට තද වෙනවා. පොඩ්ඩ වෙනකොට ගොත්ත ළඟින් මැස්ස යන්න බෑ තද වෙනවා. මේක තමයි භාවනා අභාවිත මනස. ඉස්සෙල්ලා අපිට තද වුණේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ විශේෂ. දැන් තද වෙන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා විශේෂ. අරිට වැඩිය මේක හරි භයානකයි. ඒ නිසා ධම්මසංගණී අටුවාවේ සඳහන් කරලා තියෙනවා භාවනා නොකරන කාමභෝගියාට, ieval වල ඉන්න කෙනාට ප්‍රධාන බාධාව තියෙන්නේ සංසාරේට තණ්හාවයි. ඒ මනසට ආසාවයි. පෙරෙන ආසාව. භාවනා කරන්න කියලා සීලක පිළිහිටපු ගමන් ඒ මනසට තියෙන තණ්හාව නෙවෙයි ද්වේෂය. සිල්ලුතුන්ට හරියට තද වෙනවා. භාවනා කරන කට්ටියට අනික් කටට වැඩිය බොහෝම ඉක්මනට කේන්ති යනවා. ඒ මොකද එයා මේ බොහොම ආශාවෙන් සද්ධාව රකින්න හදාන්නේ. විදිය රකින්න හදන සමාධි රකින්න හදන සතිය රකින්න ප්‍රඥා රකින්න කවුරු අවිලා මොනාට කිරුවොත් එහෙම හරියට කේන්ති යනවා. දොස්තර මහත්තයෙක් ඇවිල්ලා භාවනා කරුවා මම භාවනා කරුවා නෙමෙයි දවස් දෙකක් කතා කරන්න ගියා. ඉතින් මම කිව්වා සක්මන් භාවනා කරන්න කියලා පුළුවන් තරම්. ඉතින් එක දවසක් මාව හම්බෙන්න එනකොට මම අවිශාවෙල යනවා. මම කව වැඩක් නම් මට හම්බෙන්නම් බෑ. කැමතිනම් වාහනේ මයිත් එක්ක අවිශාවලට ගිහිල්ලෙමු කියලා. ඉතින් යනකම් එනකම් කතා කර කර කතා කර ගියා මෙන්න මේමයි ස්වාමීන් වහන්සේ. මේ නෝනයි දරුවෝ දෙන්න ඉන්නවා. මම ගෙදර ඇවිල්ලා යන්තම් අතපය හොදන භාවනා කරන්න යන්නකොටම ටෙලිවිෂන් එක දානවා. ඒකල කතා කරන්න පටන් ගන්නලු මට පුදුමාකාර තරහක්ලු එන්නේ. gedara නිකන් මේ හරක් කපන තැනක් වගේ කියලා. මොකද භාවනා කරන්න ඉස්සෙල්ලා නෝනා ඉතින් බොහොම සුන්දර ලපටි සුන්දර කෙනා නේද බබාලා හොයාගෙම නේද ඒ දවස්වල තරහ ගියේ නැහැ නේද කියලා. ඒක පාට මතක් කරලා කියනවා හැබැයි තමයි ලෝබැ භාවනා කරන්න ඉස්සෙල්ලා නෝනා නෝනමයි බබාලා බබාලම තමයි. මොකද භාවනා කරද්දී ඉස්සරහට ගිහිල්ලා තියෙන පස්සට ගිහිල්ලා තියෙන කියලා. ඉතින් ඒ මිනිස්සු කියන දේ අහන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒගොල්ලෝ ටෙලිවිෂන් දානවා. මිනිස්සු එදත් ටෙලිවිෂන් දැම්ම උඹට තද වුණේ නැහැ. දැන් භාවනා කරන්න ගියාට පස්සේ තද වෙනවා. ඕකට හම්බෙලා තියෙන භාවනාවෙන් කියලා. අනේ ස්වාමීන් වහන්සේ මෙතන දන ගහලා වඳින්න හිතනවා මේ ඔබ වහන්සේ කියන කතාව වලට කිව්වා. මං කො මිනිස්සු ඒ මිනිස්සු තමයි උඹට කමට අහන දෙන්නේ. උඹට තේරෙන්නේ නැද්ද මේ සද්ධා වඩන්න තියෙන ද්වේෂයෙන් මේ දඟලන්නේ කියලා. වීර්ය වඩන්න හදන ද්වේෂයෙන් කියලා. සතිය වඩන්න හදන ද්වේෂයෙන් කියලා. ප්‍රඥාව සමාධිය වඩන ද්වේෂයෙන් කියලා. මොන්න යකාටවත් තේරෙන්නේ. භාවනා මුළු ලෝකෙම තියෙන අත්කිලමතාන යෝගය. දැඩි හිර කරගෙන අනික් කෙනෙක් මොනවා කරුවත් රුස්සන්නේ නැති. ඒ මොකද හේතුව? අර තමන්ගේ ශ්‍රද්ධාව, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා බලයක් බවට පත් වෙලා නැතා. ඒක පොළවේ ගහ ගහ වැඩ ගන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර ලාමක දේ නිසා එව්වට පුදුම බයයි. අර පිටේ වනේ තියෙන වීමා පඳුරාසේ රින්ගන්න බයයි. වනේ තුවාල වෙනවනේ. ඌ වනේ සුව වෙලා තියෙනවා ඌට බයක් නැහැ. ඒ නිසා භාවනා කරන්න යනකොට මේ සංවේදී තැනකට එනවා. ඇවිල්ලා ඒක මට්ටම හරි ගසගත්තට පස්සේ හරි ගසන් නිකන් හමත් අල්ලලා තල්ලා තල්ලා තල්ලා මට්ටම් මේ පදම් කරනවා වගේ හම් පදම් කරනවා වගේ. ඒ කරදර අතරමැද නොසැලෙන මනසක් ඇති කරගන්න ගියොත් තේරෙයි කවුද කල්යාණ මිත්‍යා කවුද කුප්පයයි කියලා. කල්යාණ මිත්‍යයි කියලා කියන්නේ මේ වගේ දේවල් තියෙදි කවදා චෝදනා කරන්නෙත් නැහැ කවදාවත් අයිතිවාසිකම් ඉල්ලන්නෙත් නැහැ එයා තීරුම් අරගන්නවා මේක භාවනාවට මම කොහොමද ආදර්ශයක් කරගන්න කියලා ඉදිරියට ගියොත් ඒ මනුස්සයා එnde ende ende ende ende මේ සමාජයේ ඉන්නවයි කියන එක ඇහැට පුණක් වැටෙනා වගේ දෙයක්. පිරිසක් එක්ක ඉන්නවයි කියන එක මේ හැම ගහපු දෙනක් වතුරට බැස්සොත් මාළු ගහනවා. බිම බුදියන්න බෑ වැලි කැට ඇරෙනවා. මැස්ස වහනවා. ආන් ඒ වගේ තමයි භාවනා කරන ලෝකෙට පේන්නේ මේ සංඥාව වේදනා චෛසික දෙක උද්දීපනය වුණාට පස්සේ මේ පිරිසක් එක්ක ඉන්නයි කියන එක හැම ගහපු දෙනක් වගේ ගින්නට ගියත් ගොඩබිම හිටියත් වතුරට ගියත් හැම පැත්තෙම රිදෙන්න ගන්න. එකම සාන්තියයි තියෙන්නේ පුළුවන් තරම් මේ කාමයෙන් වෙන් වෙන්න ඕන. ඊ타මත්ව නිහතමානී වෙන්න ඕන. ඊ타මත්ම අල්පේච්ඡ වෙන්න ඕන. වෙලා අඩුම දේ අඩුම දේෙන් යැපෙන්න ගියත් ඒ කරදරවල අඩුවක් නැහැ. ඒ නිසා මරණ චිත්තක්ෂණයට ඉඳ ඉස්සල්ලා වෙලා ලෙඩ වෙන්නේ ඉස්සර වෙලා වයසට යන්නේ ඉස්සර වෙලා ශ්‍රද්ධාව කියන එක එනවා යනවා. වීර්ය කියන එක එනවා යනවා. සති කියන එක එනවා යනවා. සමාධි කියන එක එනවා යනවා. ප්‍රඥාව කියන එක එනවා යනවා. එහෙම නැත්නම් අනික් කරදර කියන ඒවා බුදු වුණත් නතර වෙන්නේ මොකද මට නොසැලෙන මනසක් සකස් කර ගන්න නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල ඉන්ද්‍රිය මට්ටමක ඉඳලා බල මට්ටම ඉසලා අහලා තියෙනවා. ඊට පස්සේ එකක් දෙකක් ක්‍රියාත්මක කරලා බලන්න ඕනේ. ඊට පස්සේ ඒක ආනිසංස දකින්නකොට තේරෙනවා පුදුමාකාර පදංගිල්ලක් පුදුමාකාර ඉවසීමේ ශක්තියක් පුදුමාකාර ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ ශක්තියක් පුදුමාකාර විදිහට අනුන්ගේ ආකල්ප වලින් බේරෙන ශක්තියක් හරියට මේ ඇන්ටි මිසයිල් වෙපන් එකක් වගේ කවුරු මොන මිසයිල් එකකින් ගැහුවත් කිසිම විදියකින් නෑ ප්‍රතික්‍රියා කරන්නේ ගහපු මිනිස්සු ඇරතියි ඒක Taman නොසලී ඉනවා ආනේ පැත්තෙන් ගියාට පස්සේ ආ වොජ්ජංග ධර්ම වලට සුදුස්සෙක් වාටපත් වෙනවා. එතෙන්ද එනකන් අපි මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බාටපත් කිරීමේ කටයුත්ත කරන ඔක්කොමලා නෙවෙයි බොහොම කලාතුරකින් කෙනෙක්. අන්න එතෙන්ට ගියාට පස්සේ කොයි දේ ආවත් නොසැලෙන චෝදන නොකරන අයිතිවාසිකම් නොඉල්ලන ඒ මට්ටමට ගියාට පස්සේ යාට ඒ සති සම්බොජ්ජංකම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසක් ගන්න පස්සින් කියලා ඒ සතිය වඩනවා බොහෝම විවේකීව සතිය ඇති වුණත් හොඳයි නැත්නම් හොඳයි මේ සද්ධාව වඩනවා සද්ධාව තියෙනවනම් හොඳයි නැත්නම් හොඳයි ඒක ඉතින් හේතුඵල ධර්මයක් නේ වීර්යය තියෙනවා තියෙනවනම් හොඳයි නැත්නම් හොඳයි සමාධිය තියෙනවා තිබුණත් හොඳයි නැත්නම් හොඳයි ප්‍රඥාව තියෙනවා තිබුණත් හොඳයි නැතත් හොඳයි කියලා ඒ දෙකටම සමහිත හදන්න කරන වැඩේ මෙලෝ ඉන මොනම කෙනෙක්ගේවත් මොනම සහයෝගයක්වත් හම්බෙන්නේ නැහැ අඩුම ගානේ Tamange හිතවිල්ලකින් අසහයෝගයක් නැහැ ඒ තරමටම අපි මිත්‍යා දෘෂ්ටිකයි ඒ තරමටම අපි අයෝනිසෝ මනසිකාරයි මේ ඇති කරන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඒක බදා ගන්න හදනවා ඒක නොසලී තියෙන එකක් බවට කරගන්න හදනවා ඒක බූදලයක් කරගන්න හදනවා ඒකේ තියෙන අනිත්‍යත්වය දුක්ඛත්වය දන්නේ නැති නිසා. ඒ නිසා සරුවචනසේ සඳහන් කළා තියෙනවා මේ ගාථාවක ලියලා තියෙනවා මේ අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති. උබයේ තේරෙන උබයේ නේව තේ සෝතාදී රුක්ඛංග ප්‍රතිවත්තති කිය. ගහක් ළඟට යන මිනිස්සෙක් ගහේ ගෙඩි තියෙනවනම් ලැබුණොත් හොඳයි. ගහේකදී නැහැ කියලා මොනව කරන්නේ? නොලැබුණත් හොඳයි. අලත්තන් යදිදන් සාදෝ නාලත්තන් සුන්දරාමිති නැහැ කියලා. ඉතින් ගහට බනින්නේ, ගහන්නේ ඉතින් ගහේ නැත්තන් නැහැ. උබයේ නේව උබයේ නේව සෝතාදී කියන ලැබුණත් නොලැබුණත් ඒ සමතාවයේ තියෙන දැත්ත තාදී පුද්ගලයි කියලා කියනවා. රුක්කංව පතිවත්ති ගහක් ළඟට ගිය මිනිසයා වගේ පින්ඩපාතේ වඩින සංඝයා ගෙදරකට ගියාට පස්සේ යමක් ලැබුණොත් හොඳයි. ඒ නොලැබුණයි කියලා මොනව කරන්නේ? බනින්ඩියා ගෙදර ඉන්න මනුස්සය ඒත් හොඳයි. මං හිතන්නේ ඕගොල්ලන්ට බෑ පින්න පාති වලින්. ඕගොල්ලෝ හිතන්නේ ඒක හිඟා කෑමක් කියලා. ඕගොල්ලෝ හිතන්නේ හම්බ කරන කණ එක ලොකු නම්බුවක් කියලා. මහා කුප්ප වැඩේ අපා. හම්බ කරන කණ වැඩේ මහ තුප්පයි වැඩි. හිඟා කන වැඩේ සක්විති රජකමටත් එහා වැඩි. භෝගයෙන් තියෙන උත්තරම භෝගේ තමයි ගියක් ළඟට ගිහිල්ලා පාත්‍රය තියන අටවාගෙන බලාගෙන ඉන්න. දුන්නොත් හොඳයි. නොදන්නුනම් සෝපත් වේවා කිව්වා. මේ ඔක්කොම ඔක්කොම කැටි කරලා තමයි බුදුජානනාංශයේ මේ පැවිද්දත් ධර්මයක් විනය සකස් කරලා තියෙන්නේ. හිතන්න දැන් අපි වගේ මේ බෞද්ධ පරිසරයක හැදිච්ච පිරිසකට මේක hinaවෙන් බලන්න පුළුවන් වුණාට බටහිර කෙනෙකුට අපි කිව්වොත් පින්ඩ පාත යනකොට මේ ආකල්පෙන් ඵලයන් කියලා. තේරෙයිද? පින්නපාත කියන්නේ යමක් කොමකද්ද? ඔබ ගියක් ගියක් ගාසේ ඵලයක්. ලැබුණොත් හොඳයි. නොලැබුණත් හොඳයි. එනිසා අර කාට පිස්සු වෙන හැට. මේ බුදුහාමුදුර එකක් කියන්න එපාය. දෙකම කියනවා. ලැබුණත් හොඳයි කියනවා නොලැබුණත් හොඳයි කියනවා. ඉතින් කියනවා මේ බුදුහාමුදුර කියන දේ තේරෙන්නේ නැහැ. ඔය මුළු ත්‍රිපිටකයේම ඉංග්‍රීසි භාෂාවට දැම්ම රීස් ඩේවිස් කියන පඬිවරිය. ඒක ගැන පොතක් ලියලා කියනවා. හැබැයි බුදුහාමුදුර මොන දෙමලයක් කියනවද කියලා මට නම් තේරෙන්නේ මුළු ත්‍රිපිටකයේම පරිවර්තනය කරලා කියනවා මොකද්ද කියන පණිවිඩේ මට නම් තේරෙන්නේ නැහැ. ඇත්ත. මොකද උන් ඉගෙනගෙන තියෙන රේකී අධ්‍යාපන ක්‍රමයට එක පැත්තට උන් යන්න දන්නේ. බුදුරමඳුර උගන්වන්නේ පටිච්ච සමුප්පාදයක් ඒක නිසා මේක වෙනවා මේක නිසා ඒක වෙනවා ඒකත් හොඳයි මේකත් හොඳයි. හැබැයි මේ වගේ ප්‍රශ්නෙම් පැනලා යන අමරාවික්ෂේපවාදයක් කියලා එකක් තියෙනවා. බුදුරජාණන් ශ්‍රේක තුච්ච කළා කතා කළා. මේකෙදින් කෙලස්නේ කැපෙන්නේ. තෘෂ්ණාවනේ කැපෙන්නේ. නිහතමානිකමනේ එන්නේ. එහෙම නැත්නම් නිහ මේ අල්පේච්ඡතාවෙනේ එන්නේ. මේකේ නිසා කාටවත් ඉඟියක් නැහැ. කාටවත් කෙනහිල්ලක් නැහැ. තමන් එන්නේ එන්නේ එන්නේ ලුණු ගෙඩියක පොත්ත පොත්ත ගලව ගලව ගලව ගලව දානා වගේ, කේල් ගහ පතුරු ගාලා අරිනවා අරනවා වගේ කාමාදී අරමුණු අයින්කරනද ඉන්ද්‍රිය ශ්‍රද්ධා විරිය සති සමාධිය හැදුවා. ඊට පස්සේ ඒකත් අයින් කරනවා උපේක්ෂාවේ උපමාවේ. තතතාවේ උපමාවේ. තාදී ගති උපමාවේ. අලත්තං යදිදං සාදෝ නාලත්තං කුසලාමිති උබයේනේව සෝතාදී රුක්ඛංව ප්‍රතිපත්ත මේ තරමට හදාගත්තට පස්සේ ඒ හිතට තමයි බොජ්ජංග ධර්ම වඩන්න පුළුවන් හිතක් කියලා කියන්නේ. එතකොට තමයි සතිය ඒ එනම එක තැනකට නිවන් ලැබලා නැහැ. නමුත් තේරෙන පටන් ගන්නවා නිවන කියලා කියන්නේ අපි ළඟ තියෙන ධර්මතාව ටිකක් ගොනු කිරීමක් මිස අපිට අලුතෙන් හම්බෙන මොකක්වත් නැහැ. ඒ වගේම අපෙන් නැති වෙන දෙයක්වත් නැහැ. අපි මෙතෙක්කල් මෙව මනින්න හදන්න ගියා. ලැබුණොත් හොඳයි නොලැබුණොත් වැරදි කියලා. දැන් නැහැ. ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි. ඒක නිසා මිනිස්සෙක් ගියලු පන්සලකට මේ ධනකට ආරාධනා කරා. ඊළ හාමුදුරන් කිව්වලු හාමුදුරනේ අපි 10 12 නමකට දාන දෙන්න හදනවා. සංඛ්‍යා 10 12 නමක් හම්බුණා. ඔබ වහන්සේත් වැඩියත් හොඳයි. නොවැඩියත් හොඳයි. නොවැඩියත් වැඩියත් හොඳයි කිව්වා. ඔන්න එහෙම ආරාධනා කරා. ඒකදී හාමුදුරුවෝ දැනගන්න ඕනේ මේ හැන්දෙන්ද බෙදන්නේ මිටෙන්ද බෙදන්නේ කියලා. ඒ වගේ සතියේට අපි කියන්න ඕනේ උඹ මයි ළඟට වැඩියත් හොඳයි. උඹ නොවැඩියත් හොඳයි. නොවැඩියොත් වැඩියත් හොඳයි කියලා. නොවැඩියත් වැඩියත් හොඳයි. එතකොට සතිය ආවයි කියලා සතුටක් වෙන දෙයක්. ඕක සතිය නැතුණයි කියලා කනගාටු වෙන්න දෙයක් මේ ගුණය පිළිබඳ කිසිම සාස්ෘණ වංශ නමකට ඉංගියක් අත් ලබන්න බැරි වුණා. දේවවාදී වෙන්න පුළුවන් බ්‍රහ්මවාදී වෙන්න පුළුවන් මොනම වාදී වුණත් ਸਰවචනාංශයේ මේ ස්වභාව ධර්මයේ හරහා අපි මේ තනවා වඩාගෙන කාමේ නැති කරන්න ඉන්දිය ධර්ම ටික ගත්තා ඉන්දිය ධර්ම විශේෂ ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි ගියාට පස්සේ ආ ඔජ්ජංග ධර්ම මට්ටමට යනකම් ලැබීම නොලැබීම ජය පරාජය සැප දුක යස අයස දෙකේදීම මේකදී හොඳට මතක තියාගන්න ලැබීමේදී ජයේදී දුකේදී වඩා ධර්මයේ තියෙන පරාජයේදී දුකේදී අයසේදී අපකීර්තියේ අන්න ඒකෙදී දරාගෙන ඉන්න පුළුවන් නම් ඒ මනුස්සයා යම බ්‍රහ්මයා ඉදිරියට ගියත් යමයා ඉදිරියට ගියත් කිසි දෙයකට බය වෙන දෙයක් නෑ යමයා මොනව කරන්නේ. මේ පැත්තරියෙන් කිව්වොත් මේ පැත්ත හන්න මේ පැත්තරියෙන් කිව්වොත් මේ පැත්ත හන්න. ආ මේ විදිහට මේ ජීවිතේදීම හදන්න තියෙන මන් දකින්න එකම බුදුහාමුදුරන්ගේ මේ සත්‍ධර්ම නැත්තම් මේ ශාසනයෙන් අරිච්චා මේ බාලදක්ෂ ව්‍යාපාරේ විතරයි මේක උගන්වන්නේ එකම ව්‍යාපාරය. බාලදක්ෂ ව්‍යාපාරේ විතරක් සූදානම් ශරීර කියන වචනේ ඉස්සරහින් තියාන තියෙනවා පැමිණෙන දෙයකට ලෑස්ති වෙලා. ඒකල මේ සැප සම්පස්සයිත ගෙවල් තියේදී කැලේට ගිහිල්ලා කූරාරමක් ගහගෙන ගිනිමැලයක් ගහගෙන ඉන්න පුරුදු වෙලා. ඊට පස්සේ සාහිතිකයකුත් දෙනවා. සැප සම්පත් තියේදී. ඒක තමයි ජීවිතය කියන්නේ. අපි එම නෙවෙයිනේ පින්න පූල් ගෙඩියක් වගේ කුල්ලෙන් වහලා ගේ තියාන හදනවා දරුවෝ. අම්මට අපට සාප කරනවා. උණ්ඩ කරදරයක් ආපු දවස උන් සාප කරනවා. මේ මෙහෙම හදලා කොහෙද අද ජීවත් වෙන්න පුළුවන්? උණ්ඩේ අවශ්‍ය කරදර ටික හරහා අෂ්ටෝක ධර්මයේ කම්පා නොවීම හරහා බෙල්ල කඩාගනින්, තල්ල කඩාගනින් ඔබ බලාගන්න. ඉතින් ඒක හිතෙන් නිකන් කරුණාවක් නැති, මෛත්‍රියක් නැතිව කරනවා. සරුවත් යනසේ මහා කරුණාව වෙන්නේ මේ කතා කරන්නේ. මහා ප්‍රඥාවෙන් කතා කරනවා යෝගාවචරය. ඔබ බලාගනින්. සද්ධාව තියෙනවා නම් හොඳයි නැත්නම් ඒත් හොඳයි. වීර්යය තියෙනවනම් හොඳයි ඒත් හොඳයි නැත්නම් ඒත් හොඳයි. සතිය තියෙනවනම් හොඳයි නැත්නම් ඒත් හොඳයි. සමාධිය තියෙනවනම් හොඳයි නැත්නම් ඒත් හොඳයි. ප්‍රඥා තිබුණත් හොඳයි නැතත් හොඳයි. ඔක තියෙනවනම් නැති වෙනවා නැති වෙනවනම් එනවා. ආන මේ මට්ටමට ගියාට පස්සේ ධර්මය ඒ බල ධර්මය බොජ්ජංග ධර්ම වලට දොර ඇරලා දෙනවා. ඊට පස්සේ යාට සතිය වඩන්න පුළුවන් නිවනට මෙහෙවන ලද සිත් ඇතුව. ධම්මවිචේ සම්බොජ්ජංගයේ නිවනට මෙහෙවන ලද සිත් ඇතුව. වීරිය සුඛය ප්‍රීතිය සුඛය සමාධි උපේක්ඛා ඒ කියන්නේ කුළු ගැන්වෙන උපේක්ෂාව. බොජ්ජංග ධර්ම කුළු ගැන්වෙන උපේක්ෂාවෙන් ඒ කුළු උපේක්ෂාව ඉස්සල්ලාම අපිට හම්බ වෙන්නේ බල ධර්මවලදී. ලැබුණත් නොලැබුණත් මේ දැන් කාමයට නෙමෙයි මේ කතා කරන්නේ ඉන්ද්‍රිය ධර්ම පහට. කාමයට ඇතුළු ඉන්ද්‍රිය ධර්ම පහට දැම්මට පස්සේ ඒ යෝගාචර කතා කරන්න හුඟක් සෙනග නැහැ. මොකද අනික් කට්ටිය මේ කාමයේ සඳහා කුලල් කා ගන්න පිරිසක්. මට මේ જાතියම ඕනේ ඒකම ඕනේ කියලා අම්මලා තාත්තලා ටික කුලක් කන ලෝකේ මේ යෝගාවචර ඒකයින් කරන්න සද්ධා විදියේ සත් සමාධි ප්‍රඥා අරගෙන ඒකත් ලැබුණත් නොලැබුණත් හොඳයි කියනකොට එයා ඉන්නේ ලෝකේ උඟාක ඈතට ගිහිල්ලා මේ කරබලක ලෝකේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන එකේ පැත්තකට වෙලා එතන ඉඳගෙන පුළුවන් තරම් බලනවා ඒ දේ උපේක්ෂකව උපේක්ෂකව බලනකොට ඊට පස්සේ තමයි ඒ විදිහට උපේක්ෂක බැලීමෙන් පමණයි කියන සරුවචන වංශයේ මේ සැප හොයනවා සැප සොයා යන ගමනේ අපි සැප ස්පර්ශ ලබා ගැනීම සඳහා තියෙන මේ අසීමිත කෑදරකම සැප දුක දෙකම ගෙවන් වෙන ආනාපාන 100%ක්ම ගෙවන් වෙද්දී නොදැනී යද්දී ස්පර්ශය නැතන් අනිමිත්තට යද්දී නිමිත්තේ සිට අනිමිත්තට යද්දී දන්නා තැන සිට නොදන්නා තැනට යද්දී මමයා ඉන්න තැන ඉඳලා මමයා නැති තැනට යද්දී ගුරුසු ආනාපානෙලා ඊටාම සූක්ෂම ආනාපානට යද්දී හොඳයි කියලා හිතන්නේ දෙද්දි විතරයි එහෙම නැත්නම් නිමිත්ත නැති වෙනකොට බය වෙනවා. ආනපාන නැති වෙනකොට බය වෙනවා. මමය නැති වෙනකොට බය වෙනවා. භාවනාව සංසිඳියක නවට බය වෙනවා. ඒ මොකද අර සැප දුක දෙකේ විතරයි දන්නේ. පික්ෂාට පුරුදු කරාට පස්සේ යෝගාවචරයට තියෙනවා අපි ඒ දවස්වල භාවනා කරනකොටත් මේ ಗುಣ ඔක්කොම තිබුණා මේවට පයින් ගැව්වා. මේවට නොසලකා හැරියා. මෙව්වා කෙනෙහිව්වා. ඒ නිසා තමයි මේවට එන්න බැරි. දැන් තමයි සම්මාදිට්ඨිය හැදෙනකොට යෝනිසමස්කාරය එනකොට බණ භාවනා කරනකොට කමඨාන සුද්ධ වෙනකොට අත්දැකීම් ගොඩක් එනකොට මේ සංසිඳීම කියන එක සංසිඳනවා කියන්නේ ස්පර්ශයේ ගෙවන් කිරීම. ස්පර්ශයේ ගෙවන් කරන්න කරන්න වේදනා චෛසිකේ ගෙවන් වෙනවා. වේදනා චෛසිකේ නිරෝධ වෙනවා කියලා කියන්නේ නිවන තමයි. වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මේකයි කියලා තේරෙන්නේ එක චිත්තක්ෂණයකට හෝ යෝගාවචරය ඊට කලින් ස්පර්ශය ගෙවම් කරලා මැරෙන්නේ නැතුව සත්‍ය පවත්තනගෙන සත සමාධියෙන් ඉන්න පුළුවන් බව සාතික කරගන්න. ඒ වගේම වේදනා සියල්ලගෙම තොරව හිතියට සතිය පවත්වන්න පුළුවන් කියලා තේරුම් ගන්න. සමාධිය කැඩෙන්නේ නැතුව ඉන්න පුළුවන්. පණ නැහෙන්නේ. ඒ නිසා මේ ඔක්කොම ගෙවන් වෙද්දී තියනකන් අපි ඒ වගේ එල්ලෙනවනේ. නිසා එක එක එක එක ගෙවන් කරලා කරලා කරලා සම්පූර්ණයෙන් ගෙවන් වුණත් නොසැලෙන මනසක් ආපු දවසේ ඒව තිබුණත් හොඳයි නොතිබුණත් හොඳයි කියන මානස සාහපස් තමයි බොජ්ජංගයක් වඩපත් වෙන්නේ. අනේ බොජ්ජංග මට්ටමේදී මේ ස්පර්ශය නිරෝධ කළ හැක්කක් වේදනා නිරෝධ කළ හැක්කක් తాවකාලිකව සමහරලාට විනාඩි 10ක් 15ක් අන්න ඒක තේරුම් ගත්ත පස්සේ යෝගාවචර එවැනි ගෙවීමක් එවැනි නිරෝධ වීමක් එවැනි ක්ෂය වීමක් එවැනි වැය වීමක් සඳහා මම මොන වෙලාවේ භාවනා කරන්නද මොන භාවනා කරන්න ඕනද මොනවා කන්න ඕනද මොන විදිහට ඇඳ ගන්න ඕනද මොන කල්යාණ මිත්‍රය ඇසු කරන්න ඕනද මොන ආහාර ගන්න ඕනද කියලා හැම වෙලාවෙම ඒ ආජීවය සකස් කරන්නේ අනන නිරෝධයට yaadෙන ස්පර්ශාගේ සහ වේදනාවේ නිරෝධයට yaadෙන ඉතින් ඒක යෝගාවචරයට ආදර්ශයක් වශයෙන් පෙන්වන්න තියෙන්නේ තද නින්දෙදී කිසියම් ස්පර්ශයක් නැහැ තද නින්දේ කිසිම වේදනාවක් නැහැ නමුත් ඒක නෙවෙයි නිවන කියන්නේ නිවන කියන්නේ තද්ද අවදියක් ඒ නිසා නිවන කියන්නේ තද නින්දට අවදි වීමක් කියලා කියන්නේ. තද නින්දේ තියෙන්නේ අවදි නැතිකමක්, පාවාදීමක්, තද නින්දට අවදි වීමක් වගේ තමයි. ඉතින් ඒ නිසා ඒක මේ හුඟ දෙනෙක් හිතනවා කරන්න බෑ කියලා. ඇත්ත. තර්කෙන් නම් කරන්න බෑ. නමුත් ටික ටික ටික ටික ආනාපානි ගෙවම් කරගෙන ගෙවම් කරන යනකොට මේ තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව. මේ තමයි ස්පර්ශය ගෙවම් කරන ක්‍රමය. මේ තමයි වේදනාව ගෙවම් කරන ක්‍රමය. මේ තමයි අනිමිත්තේදී සමාධිය පවත්වන ක්‍රමය. මේ තමයි බොජ්ජංග වැඩෙන ක්‍රමය කියලා. ඒකට අනුග්‍රහ කරන්නේ යෝගාවචරයා සංගේ කර්ම වැරදි කරපු කර්ම තේරම ගෙවුනට පස්සේ කරන්න තියෙන වැරදික සේරම ගෙවුවට පස්සේ තමයි තේරුම් ගන්නේ මෙතෙක් කල් මම මොකද්ද කරේ මම මෙතෙක් කල් කිරුවේ ස්පර්ශ වඩපු එකයි වේදනා වඩපු එකයි ඒ වැඩිම තුල කවදාකවත් නිරෝධයක් නැහැ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මුදුන්පත් වෙන්න නම් හොඳ සම්මා දිට්ඨියක් ඕන. හොඳ යෝනිසෝමනසිකාරයක් ඕනේ. බරපතල වැරදි කරලා ඒ වැරදි වල අත්දැකීම අහක දානතෝ ප්‍රයෝජන ගන්න එකනට එන්ඩෙන්ට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පැහැදිලි වෙන්න පටන් අර ගන්නවා. එතකොට අපි පහුගිය ටිකේම කිරුවේ මහා චත්තාරිසික සූත්‍රේ. ඒ චත්තාරිසික සූත්‍රයේ සර්වචන සඳහන් කරලා තියෙනවා තත්‍ර බික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගම. මොන්න අංගයක් කතා කරත් බුදුහාමරෝ සඳහන් කරනවා සම්මාදිට්ඨියයි මහන්නේ මේකට ඉස්සර වෙන්නේ. සම්මාදිට්ඨිය ඉස්සර උන් නැතුව කොච්චර තටමලා භාවනා කරත් ඒක ගුණයක් නැහැ. ඒ නිසා ගුණයක් නැහැ කියලා අතහරින්න එපා. කරන ගමන් බනහන් කරන ගමන් ධර්ම සාකච්ඡා කරන කමඨාන් සූත්‍ර කරන වැරද්ද තේරුම් ගන්න වැරද්ද තේරුම් ගන්න නිවැරදි කරන කරන යනකොට එකම භාවනා පෙතේ එnde එnde එnde දිට්ටිච්චු කම්ම කියන දෘෂ්ටි ඍජු වීම සිදුවෙන්න පටන් ගන්නවා ඒක කවදාකවත් යෝගාවචරයට තේරෙන්නේ තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා. Tamange දෘෂ්ටිය ඍජු වෙන බව යෝගාචරයට තේරෙන්නේ නැහැ. ඒකෙත් ඉතාමත්ම වැදගත් කොටස තමයි ආරම්භය. දෘෂ්ටිය ගැලවෙන්න පටන් ගන්න ආරම්භය ඒක ඒක තමයි නිකන් භූමිකම්පාවක් වගේ. Tamange රුචර්චකම් හෙල්ලුම් කන්න පටන් ගන්නවා. පෞරුෂත්වයේ හෙල්ලුම් කන්න පටන් ගන්නවා. Taman හිතාමතා හිටපු දේවල් ඔක්කොම හෙල්ලුම් කන්න පටන් ගන්නවා. අන්න එහෙම තියේදී නොසලී බුද්ධ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් සීලයක පිළිතලා ඒ දේ කරගෙන ගියොත් එnde ende ende ende හෙල්ලෙන ලෝකේ නොසැලෙන මනස දිගින් දිගට දිගින් දිගට දිනු කරනකොට තමයි මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදා නැත්තම් වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දිගින් දිගට දිගින් දිගට වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ සඳහා අර ශ්‍රද්ධාව ඉස්සර කරන යන જાතියක් ඉන්නවා, වීර්ය ඉස්සර කරන යන જાතියක් ඉන්නවා, සමාධි ඉස්සර කරන යන જાතියක් ඉන්නවා, ප්‍රඥාව ඉස්සර කරන යන જાතියක් ඉන්නවා. ඉතින් අපි එක වහලයක් අර භාවනා කරාට එක එකන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්නේ තම තමන්ගේ ගැටි ගහගත්ත ක්‍රමයේ තමයි ලිහින ක්‍රමයේ තියෙන්නේ. ඒ නිසා මට දේශනාව સમાપ્ત කරමින් කියන්න තියෙන්නේ අපි මේ භාවනා વિશેයි කොච්චර වැරදි කරත් කවදාකවත් ඒක නරකට හිටින්නේ ඒ වැරද්දෙන්මයි අපි තේරුම් ගන්නෙ ඊගාවට මේක නොකරන්න. ඒ සියල්ලටම සරුවත් chance පොදියටම කියන නම තමයි ආර්ය පරිශ්‍රණය. ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ අනුන්ගේ දෙයක්වත් හෙට තියෙන දෙයක්වත් වෙන තැනක එකක්වත් නෙවෙයි තමන්ගම ඇස්පනා පිට සිදුවෙන දේ එකක් ඒක හරියට කැඳේ ගල බීරු වගේ වෙන් කර ගන්නවා දෙක වෙන් කරගත් එක තව කෙනෙකුට කැඳේ ගල බීරු වගේ කියන්න පුළුවන් ඔය දෙකම අපේ ළඟ නැහැ ඔය දෙකම මානසිකාරය යොදලා බලන්න ඕනේ මොකද්ද කියලා දන්නෙත් නැහැ මේ වේදනා චෛසික අනිත් චෛසික වලින් වෙන් කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. වෙන් කරලා වෙන කෙනෙකුට කියන හැටි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපේ භාවනාව අන්දේක් දකපු හීනයක් වගේ. ඉතින් කියා ගන්න බෑ. ඉතින් අපිට වෙන යන්න ක්‍රමයක් නැහැනේ. අපි කරණ තියෙන නැවත නැවතත් කතා කරමින් ගොළු භාෂාවෙන් හරි මේක කියන එක තමයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ හිටියනම් හරියටම දන්නවා මෙන්න ආශේ ධර්ම මෙන්න අනුශේ ධර්ම මෙයාට මේක දෙන්න ඕනේ කියලා. දැන් අපි අනාතයි. දැන් අපි ආසරණයි. ඒ නිසා අපි එකිනෙක අදාහ ගන්නවා. අදාහගෙන දන්න ක්‍රමයට අරමුණ මුණ ආස්වාසයෙන්කොට මට මෙහෙමයි වැටෙන්නේ ප්‍රස්වාසයෙන්කොට මට මෙහෙමයි වැටෙන්නේ වම තිනකොට මෙහෙමයි වැටෙන්නේ දකුණ තිනකොට මෙහෙමයි වැටෙන්නේ කියලා නිකන් දෙකේ පන්ති ළමෙක් වාගේ ඒ එක එක දේවල් අහුලන හැටි ස්පර්ශය උණුසුම සිසිලස කම්පණය චංචලය අහුලන හැටි ඊට පස්සේ ඒක තව කමඨාන් සුද්ධ කරනකොට කියන හැටි අවසරයි ස්වාමීන් වහන්සේ මම වම තියෙනකොට මට වම විලුඹට පොළොවේ හැප්පෙනවා දැනුණා. මට තද ගතිය දැනුණා. ඊට පස්සේ හිමීටේ තද ගතිය ඇඟිලි දිහාවට ගියා කියලා කිව්වනම් නිවන් දැක්කාවා. දකින්න දේත් පිරිසිදුයි කියන දේත් පිරිසිදුයි. ඉතින් මේකට පුරුදු කරගන්න නාකියෝ අමාරු. පොඩියෝන් කියන්නේ යහන. දන්නවා කියලා හිතන කට්ටිය බයිලා කතා කරනවා. ඉතින් පොත්වල ලියාගෙන අපිව කතා කරන්න පටන් ගන්නවා. ඉතින් කවදාකවත් කමටහන සුද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි දැන් ඉපදිච්ච ඇත්තෝ වගේ සර්වචනංශ ළඟ ඉන්නොට සංඝයා වංශලා නිතරම කියනවා අහං නජානාමි භගවා ජානාමි. අනේ ස්වාමීන් වහන්සේ අපිට වැටෙන්නේ භාග්‍යවතුන් වහන්සේට වැටෙනවා කියලා නිතරම කියනවා. ඒ නිසා කොච්චර වයසට ගියත් කොච්චර දැනුවත් වුණත් කොච්චර භාවනා කරත් තමයි අද ඉපදිච්ච දරුවෙක් වගේ. බුදුහාමුදුරන් ඉදිරිපිට අපි කවුද? ආන්නේ නිහතමානිකම තියාන කොච්චර දැනගත්තත් හෙටත් ආශ්වාස ප්‍රශ්වාසය දිහා බලන්න අලුතෙන් ඉපදිච්ච ළමයෙක් ඉස්සල්ලාම ගන්න හුස්ම දිහා බලනවා. හෙටත් ප්‍රශ්වාසය දිහා බලන්න මේ මැරෙන හුස්මේ අන්තිම ප්‍රශ්වාසය කියලා. ඒතර කවදාකවත් කරහැරලා යන්න බෑ. එනේන හුස්මක් මේ ඉපදිච්ච බබෙක් ඉස්සල්ලාම ගන්න පණ අල්ලන්න ගන්න හුස්ම වගේ. යන යන හුස්මක් දැන් මේ මැරෙන වෙලාවේ යන අන්තිම හුස්ම වගේ කියලා එතකොට මේකෙන් පිට හිත යන්න බෑ. ඒ නිසා සියලු දෙනාටම නැවත උප්පත්ති ලැබේවා. ඒ වගේම ප්‍රසවාස ප්‍රසවාස පාස මරණේ සිද්ධ වේවා. අන්නේ උප්පත්ති මරණ දෙකේදී අතනෑර සතිය පවත්වාගෙන යන්න මේ භාවනා වැඩමුළුවත් මේ ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලියත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සිට දිනාටම තෙරුවන් සරණයි